හිතේදලා බැලුවොත් අපි මේ සරුවච්චන් වහන්සේ විසින් දේශිත වටිනා සූත්‍රයක් වෙන විචානංගල සූත්‍රයයි මේ දේශනා දෙකටත් අද මේ තුන්වෙනි වතාවටත් මාතෘකා කරන්නේ. ඒ විචානංගල සූත්‍රයට පසුබිම් වුණේ සරුවච්චන් වහන්සේ වැඩ හිටපු ඒ අවස්ථාව වැඩ හිටපු ගම සහ අසර වනසණ්ඩයට තිබුණු නම විචානංගල කියන නිසා. එහිඳාදී සරුවචනන්සේගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් වශයෙන් භික්ෂුන් වහන්සේලාට මතක් කරලා විවේකයක් පිණිස විශ්‍රාමයක් පිණිස වස්තු මාසයක් ඒ වනසණ්ඩේ ගත කරනවා ප්‍රකාශයක් කරලා මාව හම්බෙන්න කිසි කෙනෙක් වන්න එපා මට බින්ද පාත ටිකක් ගේන භික්ෂුවක් හැර කියන. ඉතින් ඒක ඒ විදිහටම සිද්ධ වුණාට පස්සේ වස් කාලෙන් පස්සේ තුන් මාස විවේකයෙන් පස්සේ දැන් සරුවචනසේ නැවතත් සංඝ පිරිසටපත් වෙලා සංඝ පිරිස ආමන්ත්‍රණය කරලා ප්‍රශ්නයක් අහනවා මහණෙනි දැන් පසුගිය වස්තුම් මාසෙදී ශාස්ත්‍රුන් වහන්සේ වහන්සේ විසින් ගතකලේ මොන විදියෙ විහරණයක්ද මොන විදියෙ ජීවන රටාවක්ද මොන විදියෙ ජීවිතයක්ද කියලා අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් ඇහුවොත් මොකද කියන්නේ කියලා. ඉතින් එතෙන්දී සංඝ වහන්සේලා තෘෂ්ණීම් භාවයෙන් ਸਰවචනාසිකින් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. එතකොට ਸਰවචන්සේ සඳහන් කරනවා ඒ ආකාරයට යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න ਸਰවචනාංශී වස්තුම් මාසේ ආනාපාන සති සමාධි විහරණයෙන් තමයි ගත කළේ කියලා. මේක ඇත්තටම අන්‍ය තීර්ථකයන්ට වගේම ඒ භික්ෂුන් වහන්සේලාටත් උත්තරයක් ඒ උන්වහන්සේලා ඇහුවේ නැතුවට. එහෙම නැත්නම් ඒ ස්වාමීන් වහන්සේලාට උනත් හිතෙන් ඉඳ තිබුණා දැන් බුදු වුණාට පස්සේ ਸਰවචන්ස අපිට ටිකක් උදව් කරන්න එපාද? තව මොනවද ਸਰවචන්නාංශික භාවනා කරන්න තියෙන්නේ කියලා. ඇයි මේ ਸਰවචන් වහන්සේ ශාසන කෘත්‍ය, බාහිර ශාසන කෘත්‍ය පහතා බලා අභ්‍යන්තර ශාසන කෘත්‍යයට පැත්තකට උනේ කියලා මේ ਸਰවඥ ශ්‍රාවක භික්ෂු භික්ෂුණීන්ට පාසු පාසු කරන ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙන ඇති. ඒකත් මට්ටම් වෙලා යණ්ඩයි සරුවචනාංශ මේ ප්‍රශ්නයක් මතු කරන්නේ අන්‍ය තීර්ථක කෙනෙක් ඔබලගෙන් ඇහුවොත් ඔබලා මොකක්ද දෙන උත්තරේ? ඉතින් භික්ෂුන් වහන්සේලාගේ පැවතිච්ච ඒතුෂ්ණිම් භාවයට අනුව සර්වචන සඳහන් කරනවා මම ආනාපාන සති සමාධි විහරණයෙන් තමයි ගත කළේ කියලා ඒ විහරණය මේ සර්වචන වහන්සේට පමණක්ම සීමිත සුවිශේෂී දෙයක් නෙවෙයි හුස්ම ගන්න ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් ඒ හුස්ම ගන්න ඕනම කෙනෙකුට කැමැත්තක් තියෙනවා නම් කරබැලීමේ ආසාවක් තියෙනවා නම් ඒ ආනාපාන සති සමාධි චිත්තය නැත්නම් විහරණය ලබා ගැනීමට අවස්ථා 16කින් අවස්ථා 4ක් කායනුපස්සනාවට අවස්ථා 4ක් චිත්තානුපස්සනාවට අවස්ථා 4ක් අවස්ථා 4 වේදනානුපස්සනාවට අවස්ථා 4 චිත්තානුපස්සනාවට සහ අවස්ථා 4ක් ධර්මානුපස්සනාවට යොදලා ਸਰවචනාංශේ ආනාපාන සතියෙම වෙන් කරලා විස්තර කරලා විසුරු කරලා පතුරු ගහලා පෙන්වනවා. පෙන්ලා ඉවර වෙලා සඳහන් කරනවා ඒකට සංඝයාගේ ඇති වෙච්ච අනුමැතිය ප්‍රසාදය අනුව මහන්නේ මේ මම ගත කළ මේ ආනාපාන සති සමාධි වීරණයට ඕනේ නම් ආර්ය වීරණය කියලා කියන්න. බ්‍රහ්ම වීරණය කියලා කියන්න පුළුවන්. තථාගත වීරණය කියලා කියන්න පුළුවන්. ඒ කියනෝනම් කියන දින මේ ආනාපාන සති සමාධි විහරණයටයි කියලා අර තමන් කියපු එකම තෙද ගන්නවා මුදුන්පත් කරනවා කුළු ගන්නවා ඉතින් ඒ ටික තමයි අපි ඊයේ පෙරදා ධර්ම දේශනාවලින් යම් යම් කොටස් විශ්ව වශයෙන් තේරුම් ගන්න උත්සාහ කළේ ඉතින් ඒ අනුව යම් කිසි කෙනෙක් මේ ආනාපාන සතිය වඩන්ඩ හේතු වෙන්නා වූ මේ වායෝ පොට්ටබ ධාතුව තමන්ගේ අස්පනා පිට සිද්ධ වෙන මේ වායෝ පොට්ටබ්බ ධාතුවට හිතේ දීමෙන් ඒසා උතුම් වූ ආර්ය විහරණයකට යන්න පුළුවන් ඒසා උතුම් වූ බ්‍රහ්ම විහරණයකට යන්න පුළුවන් ඒසා උතුම් වූ තථාගත විහරණයකට යන්න පුළුවන් ඉතින් ඒක නිසා එවැනි විහරණ ගෙන දෙන දෙයක් නේද මේ නොසලකා ඉන්නේ අපි ජීවිතේ හුස්ම ටික බලන්නේ නැතුව ඉන්නේ කියලා සංවේගය පහල කරගෙන ඒ නතර නොවි ඊගාවට කල යුත්තේ මොකද්ද කියලා දැනගෙන ප්‍රතිපත්තිය දැනගෙන ප්‍රතිපදාව දැනගෙන කටයුතු කරනවා නම් ඊට පස්සේ ඒ ඇතිවෙච්ච කුසල ඡන්දේ ඕම ප්‍රවේශමෙන් ක්‍රමයෙන් අර සාමාන්‍ය පු탁ජන හිතක ඉඳලා නැත්නම් අසත්‍යමත් ප්‍රමාද නොඑළඹ වාසය කරන හිතක ඉඳලා සත්‍යමත් අප්‍රමාද එළඹ වාසය කරන තැනකටපත් කරගන්නවා ප්‍රතිපත් කර ගැනීමට හුදු කුසල ඡන්දේ විතරක් නැති. කුසල ඡන්දේ මූලික වුණාට නඛෝපනීතම් භික්කවේ ඉච්ඡය ඉච්ඡයෝපත්තබ්බං කියලා තියෙනවා කිසිම දෙයක් මහණි කැමැත්ත පමණින් ලැබෙන්නේ ඒකට ප්‍රයෝග ඥාන තියෙනවා කලයුත්තක් තියෙනවා එහෙම නැත්නම් ප්‍රතිපදාවක් තියෙනවා නමුත් මේ ප්‍රතිපදාව දෙන්නේ ගණ්ඩ වටින්නේ තරම් වෙන්නේ ඒ සඳහා කුසල ඡන්දය අචිච්චිනාට විතරයි නිසා කුසල ඡන්දෙ පුංචි කරන්න බෑ. නමුත් කුසල ඡන්ද පමණින් කෘත්‍ය සම්පාදනය වෙන්නේ නැහැ. එන්නේ මේ විදිහට සකස් කරගත්තට පස්සේ පසුබිම ගෙපාල සකස් කරගත්තා වගේ ඒ කෙනාට මේ ආස්වාද ප්‍රසවාසයට කොහොමද හිත යොදන්නේ කියන එක තමයි නැත්නම් මේ වායු පොට්ටබ්බ ධාතුවට කොහොමද හිත යොදන්නේ කොහොමද එතකොට වැටෙන්නේ කියන එක තමයි කායන පස්සනාව කියලා කියන්නේ. ඉතින් කායන ප්‍රශ්නාව ආරම්භ කරන්න කලින් සරුවචන් වහන්සේ මතක් කරනවා සෝ සතෝ වාස සති සෝ සතෝ පස්ස සති. ඒ භාවනා කිරීමට කුසල ඡන්දේ ඇති ආර්ය විහාරේට විහාරේට බ්‍රහ්ම විහාරේට නැත්නම් තථාගත විහාරට කැමති කෙනක් මේ සියලු දේ කැප කරලා හිත සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රාශ්වාස කරනවා කියන දන්න ගන්නවා. ඉතින් යම් කිසි කෙනෙක් දසපාරමිතා පුරලා තියනවාද කියලා දැනගන්න ඕනේ නම්, ඉරිලා තියනවාද කියලා දැනගන්න ඕනේ නම්, යම් කිසි කෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දිත කියලා දැනගන්න ඕනේ නම්, යම් කිසි කෙනෙකුට මේ ජීවිතයේදීම තථාගත ඒ ශාසනයේ ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියලා දැනගන්න නම් මේක තමයි තීරණාත්මක හැබැයි වෙනස ආශ්වාස කරනකොට 100න් ආශ්වාස කරන්න පුළුවන් ප්‍රශ්වාස කරනකොට 100 ප්‍රශ්වාස කරන්න පුළුවන් සිහියෙන් ආස්වාසේදී ආස්වාසේ බව දන්නවනම් ප්‍රසවාස කරනකොට ප්‍රසවාසයේ බව දන්නවනම් ඒ කියන්නේ යා ඇස්සිස් මස්ලේ සහිතව සීළු ලෝකේ දන් දීමට කැමති කෙනා. තමන්ගේ ශරීරය පිළිබඳව හෝ ලෝකයේ පිළිබඳව ඩිංගිත්තක්ක ඉදිකට තුඩක තරම්වත් ආසාවක් තියෙනවා නම් ඒ කෙනාට ආශාව ප්‍රසවාසයේ හිත තියන්න බෑ. ලෝකය ගැන හිතෙනවා, අතීතය ගැන හිතෙනවා, අනාගතය ගැන හිතෙනවා, අතන මෙතන ගැන හිතෙනවා, අරයමයා ගැන හිතෙනවා. ඒ තාක් අත් බැඳිලා. ඒ තාක් අපි තණ්හා දාසයි තණ්හාවට බැල මෙහෙකම් කරනවා. යම් මොහතක ඊසා විශාල සංසාරේ ඇදී බැඳී ඇලි ගලි ආලිංගනය කරමින් වාසය කළා වූ ඒ කුසල ඡන්දේ වෙනුවට නැත්නම් කාම ගුණ වෙනුවට නැත්නම් කාම සංඥා වෙනුවට මේ අස්පනා අපිට අත්විඳිය හැකි ආස්වාසේ ආස්වාසේ බව දන්නවනම් ප්‍රසවාසී ප්‍රසවාසී බව දන්නවා අර සියල්ලම දන් දුන්නා හා සමානයි ඒ නිසා දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමාර්ථ පාරමිතා සම්පූර්ණ වෙනවා ආශාච පාස ආශාසි දන්නවා ප්‍රසවාසය පාස ප්‍රසවාසය දන්නවනම් එහෙමනම් Tamanට හිතා ගන්න පුළුවන් පෙර සංසාරෙත් මං වගේ ආධ්‍යාත්මික ගුණයක් වෙනුවෙන් සියලු දේ දන් දෙන්න කැමැතියි ඒ වගේම සීලය නෙක්ඛම් ආදී සියලු කුසල ධර්ම මේ හුස්මේ සතිය පිහිටීමේ පිටු වෙලා තියෙනවා. යම් කිසි කෙනෙකුට ඒ වගේ සිහිය සතිය හුස්ම වගේ දෙයක පිහිටවන්න තරම් කුසල ඡන්දයක් සහ ඒ සඳහා යොදන්න පුළුවන් ගතියක් තියෙනවනම් ඒ කෙනාට ඒකට තියෙන නැමියාවෙන් නතු භාවයෙන් යෙදිච්ච භාවයෙන් හිතා ගන්න පුළුවන් තමන් කොච්චර පෙරපින් කරලා තියෙනවද තමන් කොච්චර ත්‍රි හේතුක ප්‍රතිසන්දිත කියලා නැත්නම් මම මේ අතවට නිවන් දකින්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා යම් කෙනෙකුට ඒ ආශාසීලාදී ආශාස ප්‍රසවාසීලාදී ප්‍රසවාස දන්නවනම් සෝ සතෝ අස්සසති සතෝ පස්සසති ඒ ටිකම ඇති මේ සංසාරේ අනිත් පැත්ත ගන්න. මෙතෙක් ගෙනාපු ඒ කාමයට කරපු දාසකම් බැල මෙහෙමකම් බය අදුකම් වෙනුවට අපිට කොඩියක් දාලා යුද ප්‍රකාශ කරන්න පුළුවන් කාම රාජිනියට කාම රාජධානියට විරුද්ධව මට චිත්තක්ෂණයක් කාමේ දිනන්න පුළුවන්. මට චිත්තක්ෂණයක් සතිය පවත්වන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසය කියලා. ඒ කෙනා ඒකෙන් ගන්න ගැම්ම, ඒකෙන් ගන්න ජවය පුංචි එකක් නෙවෙයි. ඒකට ਸਰවඥාන්සේ කියනවා ඒක සූරකමක් නෙවෙයි, වීරකමක් නෙවෙයි, ධීර ගතියක් කියලා. සූරගතිය කියලා කියන්නේ අපේ ශිල්ප ඥානය අපිට එක එකනට වෙනස්. වීරගතිය කියලා කියන්නේ අපි ඒක කොච්චරක් සමාජ වෙනුවෙන් යොදවනවද කියන එක. Tamange පුද්ගලික හැකියාවන් සූරවීර ගති සමාජයට යොදවනවද කියලා. ඔත් වීරය සමහරකට සමාජයට සේවය කරන කියලා Tamange අර්ථ සිද්ධිය හානි කරගන්න. ධීරයා සූරත් වෙන අතර සමාජයට සේවය කරන අතර Tamange අර්ථ සිද්ධිය සලකන. ඒ නිසා කොච්චර අඹදරුවන් හිටියත් යුතුයකම් ගිහිකවල වල තිබුණාත් වගකීම් බහර තිබුණාත් චිත්තසංතාප තිබුණාත් අම්මා මැරුණාත් දරුවා මැරුණාත් ඊට ගිනි ගත්තාත් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් පාසා වෙනතට වඩා සතිය පවත්වන ගතියක් තියෙනවා නම් ඒ සියලු බාධක මැද මේ සූර වීර දිහිර ගති පාත්තන්න පුළුවන් මේක අගය කරනවා නම් මේකට සමාදම් වෙනවා නම් මේක එළඹ වාසය කරනවා නම් අපිට මේ දිනදා චරිචුරු ගාන මේ දිනදා කියන නැතිබරිකම් එදිනදා තියෙන දේවල් ඇතෙක් හම්බ වෙලා හෙන්ඩුවක් හම්බුනේ නැහැ කියලා සම්ඩු කරනවා වගේ තමයි මේ කතාව. සද්දන්ත කුලේ ඇතෙක් හම්බ වෙලා අනේ බලන්නකෝ මෙච්චර වුණා මට හෙන්ඩුවක් නැහැනේ කියලා තව අඬනවා. ඒක නිසා හරියටියට කල්පනා කරන කෙනා සම්‍යක් දෘෂ්ටි ඇති කෙනා යෝනිසමස්කාරය ඇති කෙනා තේරුම් ගන්නවා මේක හුස්මකට හිත මේ විදියට තැම්පත් කර ගන්න පුළුවන් වීමෙන් ලෝකයක් දුක් කරදර ලෝකයක් මානසික ආතතිය ලෝකයක් දැවිලි තැවිලි දරත ගති මං ගෙවම් කරා හැබැයි ආස්වාද ප්‍රසවාසයේ දරත ගති ටික ඉතුරු වෙලා තියෙනවා ආස්වාද ප්‍රසවාසයේ ආතතිය ඉතුරුලා තියෙනවා ඒක හරි ගියාද ආස්වාදේ විතරයි වැටෙන්නේ ප්‍රසවාසයේ වැටෙන්නේ නැහැ කියලා මානසික අසහන ඉතුරු වෙනවා එහෙම නැත්නම් ආතතිය ඉතුරු වෙනවා මට ආස්වාදේ හොඳට වැටෙනවා ප්‍රසවාසයේ වැටෙන්නේ නැහැ කියලා හිතේ දැවිලි තැවිලි ඉතුරු වෙන්න පුළුවන් නමුත් මේ සියල්ලම ආනාපානයෙන් මේ පුංචි ඩප්පිය ඇතුලේ දාන්න පුළුවන් ටිකක් නිසා මොකක් හරි ගමන් ආනාපාන දෙකෙන් ආස්වාස හරි ගමන් ප්‍රස්වාස හරි ගමන් වැටෙන ගතියට ආවනම් ඒ කෙනා ඒ වැටහීම නැත්නම් ආස්වාසයට මානසිකාරය යෙදවීම මේ සලක්ෂණය මේ මෙනෙහි කිරීම මේ විතක්කය මේ ධම්මවිචය මේ විමසුන් නුවණ බහුල කරගන්න එපායි යන්තම් එල්ල කරගත්ත දේ දිනු පවන කිරීමට දැන් ආස්වාසේ ප්‍රසවාසයේ විස්තර බලන එක කරනවා. ඉස්ලාම කරන්නේ ආස්වාද ප්‍රසවාසය යාලු කරගන්න. හාද කරගන්න ඕනේ. මිත්‍ර කරගන්න ඕනේ. මූණට මූණ දාලා ගන්න ඕනේ. ඒක සක්විති රජකමටත් වැඩිය සලකන්න. නැත්නම් නිවන කියලා හිතන්න. ඒ ලැබීමම ඉදිරිපත් වීමම නිවනක්. ඒ නිවනක් වෙන්නේ ඒක දිගින් දිගට පවත්නකොට. නමුත් මේක බුද්ධියට සින්න කරගන්න නම් ඒ බලන හුස්මේ මේක දීර්ඝ හුස්මක් ආශ්වාසයක් මේක දීර්ඝ ප්‍රශ්වාසයක් ආදි වශයෙන් එයාගේ අපි ඊයේ මතක් කරගත්ත විදිය අර තුන් පැතිකඩ මේ හුස්ම මේ සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලක් නෙවෙයි ආශ්වාසයයි කියලා අන්නගත්තා මේ මට ආශ්වාසය වැටෙන්නේ නාභියේ උදර ප්‍රදේශයේද පපු ප්‍රදේශයේද උගුරේද නායේ නැම්මේද නායේ දැල්ලේද උඩුතලයේද කියලා දන්න ගතිය ආශ්වාස ප්‍රශ්වාසයේ දෙවෙනි අනන්‍යතා ලක්ෂණය. ආශ්වාසය හෝ ප්‍රශ්වාසය. තුන්වෙනි එක මේ ආශ්වාසය ප්‍රශ්වාසයෙන් මේ මේ ලක්ෂණ වලින් වෙනස් වෙනවා. ප්‍රශ්වාසය ආශ්වාසයෙන් මේ මේ ලක්ෂණ වලින් වෙනස් වෙනවා කියලා අර හඳුනාගත් අල්ලාගත් ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ විස්තර හොයන්නේ කුරුල්ලම් පිළිබඳ පරීක්ෂණය කරන කෙනෙක් වනේ ගොඩාක්කල් කූඩාරම් ගහගෙන ඉඳලා අලුත් කුරුල්ලෙක් අල්ලගත්තට පස්සේ එයා ඒ කුරුල්ලා මුදා හරින්න ඉස්සරලා ඒ කුරුල්ලගේ සියලු ලක්ෂණ ටික පොතේ සටහන් කර ගන්නවා. තටු දිග අරපුවා මෙච්චර දිගයි. පොටේ ඉඳලා වලිගෙට මෙච්චර දිගයි. වර්ණ මෙහිමයි, බර මෙහිමයි, හම්බුනේ උදේද, දවල්ද, සද්ද මෙහිමයි කියලා ඒ සතාට සලකුණක් තියලා ලකුණු සේරම ගන්නවා. මොකද එයා කුරුල්ලන්ට හරි ආදරේ. කුරුල්ලා මරලා පෙට්ටිය දාගන්න යන්නේ නැහැ. නමුත් මොදා හරින්න ඉස්සලා සියලු ලකුණු ටික අල්ලා ගන්නවා. මොකද කුරුල්ලා කියන සතා නැවත නැවත අල්ලන්න ලේසි නෑ. ඒ වාගම තමයි රට නම ගිය අපරාධකාරය පොලිසියට වුණාට පස්සේ ඒ යක්ෂගේ දත් ගන්න මනිනවා, ඇඟිලි සලකුණු ගන්නවා, උස බලනවා, කෙස් බලනවා, අඳින හැටි බලනවා, සේරම ෆයිල් එකට ගන්න. ඒකල කියන අවුෙන් දෙපා ඊට පස්සේ විතරතුරු ටික ඔක්කොම අපි ළඟ තියෙනවායි කියලා. ආන්නේ වගේ තමයි යෝගාවචරයේ ආස්වාස් ප්‍රසවාසය මුලිච්ච කරගත්තට පස්සේ ඒකට මූණ දාගත්තට පස්සේ එයා ඒක දෙන හදාරනවා අංග සම්පූර්ණ හැදෑරීමක් ආස්වාසි මෙහිම ප්‍රසවාසි මෙහිම. ඒකට පළවෙනිම යෝගාවචරයා උත්සාහ කරන්නේ තාම ජීවුනේ නැන්නේ සතිය ජීවුනේ නැහැ සමාධිය ජීවුනේ නැහැ ඒකලස ජීවුනේ නැති නිසා රළු වශයෙන් බලනවා මේ ආස්වාද ප්‍රසවාසයේ ශබ්ද වේදනා හිතවිලි නෙවෙයි කිය. එතකොට ඔන්න ආනාපානෙට හිත ගියා සතෝ වාස සති සතෝ පාසති. දෙකේදී බලනවා මේ ආස්වාස වෙලාවේදී ප්‍රස්වාසයෙන් නෙවෙයි. මේ ආස්වාසයේමයි. මෙන්න ආස්වාසයේ ලකුණු. ප්‍රස්වාස වෙලාවේදී බලන මේක ආස්වාසයේ නෙවෙයි ප්‍රස්වාසයේමයි කියලා ප්‍රස්වාසයේ ලකුණු. එතකොට අපි හිතමු නිකන් සාධනීය නිදර්ශනයක් හදන්න ඕන නිසා අපි හිතමු අපිට ආස්වාසයේ සීතලට වැටුණා ප්‍රස්වාසයේ උණුසුමට වැටුණායි කියන. අපි හිතමු ආස්වාසයේ වැටුනේ දකුණු නාස්පුඩුවේ ඇතුල් පිටියේ පිට වෙනකොට වම්නාශකුඩු වැටුණයි කියලා නිකන් නිදර්ශනයක් වශයෙන් ගනිමු. එතකොට මේ පළවෙනි ආස්වාසී අපි කියපු ආස්වාසයේ තියෙන මේ සීතල ගතිය ආස්වාසකේන සංසිද්ධියේ රූප ධර්ම. ඒක හැපෙන දකුණු නාස්පුඩුවේ බිත්තිය ඒ පාඨවි ගතිය පෙන්වන ඒ රූප ධර්මයි. ඒක ආස්වාසයේ මේ ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දන්න ගතිය නාම ධර්ම. ඒක තමයි මම කල් තිබ්බේ ප්‍රශ්නයක් අද කොහොමද ස්වාංශ මේ නාම රූප පරිච්ඡේද ඥාන විස්තර කරන්න කියන්නේ නිදර්ශනයක් නැතුව කළු ලෑල්ල උගන්වන්න බෑ. ඒව උගන්වන්න ගියොත් අපිට සියල්ලම හිතලා කරන්න වෙනවා. භාවනා කරන කෙනෙක් ආස්වාස් ප්‍රසවාසදී හොඳට නිරීක්ෂණය කරලා එයා විස්තර කියනවා නම් ඒක හරියට කඩදාසි බෑග් දෙයක් කරන මේ ටික මේකට දානවා මේ ටික මේකට දානවා වගේ ආස්වාසේ සීතල ගතිය, හැපෙන ගතිය, තද ගතිය රූප ධර්ම. ඒක ප්‍රාසාසයෙන් නෙවෙයි, සද්දයක් නෙවෙයි, හිතවිලක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි කියලා දන්න ගතිය නාම දාන. ඔන්න ඒකට ආශාසී ඉවරයි. ප්‍රාසාසය කරනවා. ප්‍රාසාසයේදී තේරෙනවා උණුසුම් ගතිය. ඒ වගේම උඩුතලේ හරි නාසිකාග්‍රයේ එතරම් හරි හැපෙන ගතිය පටවි ලක්ෂණය. මොනවා හරි මේ දැනෙනදී රුප්පණ ගතිය, රූප ගතිය ඒකට අදාළ ඒ සංසිද්ධිය රූප ලක්ෂණය. මේක ආශ්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලි නෙවෙයි කියලා අනිද්දෙන් වෙන්කර දැනගන්න ගතිය නම දාන. ඉතින් දකින දකින ආශ්වාසය ප්‍රශ්වාසය යම් කිසි කෙනෙකුට මෙන්න මේ ටික තමයි මේකට අදාළ රූප මේ කම්පන චංචල ඉද්දෙන ගති ඇතිල්ලන ගති පිරිමැදින ගති ආදි වශයෙන් දැනගන්න දැනගන්න දැනගන්න යාට තේරෙන පටන් ගන්නවා මේ නාම රූප දෙක අස්පනා පිට එතනදිම දැනගන්නවා මිස කලු ලෑලේ ලයිස්තු කරලා ඉගෙන ගන්න ටික සේරම චින්තාමය. භාවනා කරන මේ අස්පනා පිටම දකින්න ඒ උණුසුම් ගති සිසිල් ගති එක එකක් හරිම සජීවී. ඒගොම හරිම ඒ චිත්තක්ෂණයම දකින්න ඕනේ. එව්වා හුවෙලා දකින්නත් බෑ ඉස්සර වෙලා දකින්නත් බෑ ඒකට මම හිතන ලෝකේ තියෙන හොඳම නිදර්ශනය පෙන්නනවා මහසිසියාඩෝ ස්වාමීන් වහන්සේ මම දකින්න උන්වහන්සේ තමයි මේ මේ කොටසේදී භාවනා මේ කොටසේදී යෝගාවචරයට බුද්ධම විදියට දියර කිරිපවන්න වගේ බාගට තඹපු ආහාර පොඩි දරුවෙකුට අම්මා උකුලේ තියාන දෙන්න වගේ හැන්දෙන් කවන තැන උන්වහන්සේ සඳහන් කරනවා මේ දවස්වල බලන්න පුළුවන් හැන්දෑවට අකුණු විදුලි කොටන වෙලාවට ගොම්මනී ආහසේ විදුලි ඡායාව ඡාපේ දුවන්නේ කොහොමද කියලා. උසතනකට ගිහිල්ලා බලනකොට ඒ විදුලි ඡාපය වදින්න චිත්තක්ෂණයට ඉස්සලා ආහසේ මොනම ලකුණක්වත් නැහැ. චිත්තක්ෂණේ ගැහුවට පස්සේ අකුණු විදුලිය ගැහුවට පස්සේ ආහසේ මොනම ලකුණක්වත් නැහැ. හරියටම අකුණු ගහනකොටම බලහිනුත් පේනවා දකුණු සායසල වම් දිශාවට මුලක් දුවන්නා වගේ එක එක ඡාප දුවනවා. ඒක අස්පනා අපිට දැකීම කියලා කියන්නේ මේකයි. ඒ දකින්නකොටම ඒ යෝගාවචරයට කවුරක්වත් කියලා දෙන්න ඕනකමක් නැහැ. මේක ප්‍රත්‍යක්ෂයක්ද නැද්ද? මේක හිතලුවක්ද නැද්ද? මේක කොහොමද මං සාධනීය කරන්නේ කරගන්නේ කියන්නේ හීනයක්ද බීලා දකින්න දෙයක්ද මත් වෙලා මිරිඟුවක්ද මායාවක්ද නැත්නම් මේක ප්‍රත්‍යක්ෂද්ද කියන්නේ දෙන්නත් බෑ තේරෙන එක තේරුම් ගන්න බැරි එකට බෑ මොච්චර නාම රූප පරිච්ඡේඥාන පිළිබඳ PhD එකක් ගත්තත් ඌට බෑ. නමුත් ඕනේ පොට්ටේකට උනත් පේනවා. දැන් ඔන්න එළියක් ආවයි කියලා. ඇද්දක වාහන හිටක් පේනවා. නමුත් ඡාපේ දකින්න බෑ. ඡාපේ දකින්නට ඒක ගහනකොටම බලන් ඉන්නවා. ඒ මොකද ඊට චිත්තක්ෂණ කලින් අහසේ ලකලෑස්තියක් නෑ. ඒක ඉවරනාට පස්සේ ලකලෑස්තියක් නෑ. ඒ තරම්ම ක්ෂණ බංගුරයි. අන්න මේ විදිහට ආස්වාසේදී සිදුවෙන දේ මෙහෙම බලන් ඉන්නවනම් ප්‍රස්වාසයේ සිදුවෙන දේ මේ බලන් ඉන්නවනම් ඒ මනුස්සයාට තියෙන මේ සතියට කියන වීරියට කියනවා දල්වාගත් වීරියක් කියලා. ඒ වගේම සතිය නිවැරදි එල්ලේකින් යුක්තයි. ඒ නිසා හරියට හෙල්ලකින් දමලා එන්න වගේ හරියට අරමුණත් එක්ක හිත සම්බන්ධ වෙනවා. සම්පාත වෙනවා. ඒක නිසා යෝගාවචරය එකට ලෑස්ති වෙන්න ලක්ෂ ගානක් ආසස් ප්‍රසවාස බල්ල බල්ල බල්ල තමයි මේ එකලස ගන්න. ආශාසය එනකොට මට මොනවද වැටෙන්නේ? ප්‍රසවාසය එනකොට මට මොනවද වැටෙන්නේ කියලා මේ ආස්වාස ප්‍රසවාසයේ මේ ලකුණු ටික අල්ලා ගන්න පුළුවන් ගතිය මූල ධර්මෙන් අබ්බමල් රේණුවක වැඩක් නෑ. දන්නවනම් උදව් වෙනවා. නමුත් මේ වෙලාවේ දැකීමයි වැදගත් වෙන්නේ. මේ මේ දැකීමට විපස්සනාව කියලා කියනවා. ඒ දැකීම කාටවත් දෙන්නත් බෑ. ඒක කවුරු කොච්චර ලස්සනට විස්තර කරත් දැක්කා වගේ අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක නිසා මේ දැකීමෙන් තොරව අපි මේවා ගැන විස්තරලා තියෙන පොත් පුච්චලා බිව්වත් කටපාඩම් කරත් දැකීමත් තේ ලොකු වෙනසක් තියෙනවා. ඒක නිසා චින්තාමේ වශයෙන් මේවා හිතන්න පටන් ගන්න මිනිසයා පොත් ලියනවා, පොතේ ගුරෙක් වෙනවා, භාවනා කරන එකට තේරෙනවා මේක තමයි මේ ඡාපයේ ස්වභාවික ලක්ෂණය කියලා. මේවට කියනවා ස්වභාව ලක්ෂණ කියලා. මේ ස්වභාව ලක්ෂණ වල තවත් වචන තියෙනවා භාව ලක්ෂණ කියලා. තවත් ලක්ෂණයක් තියෙනවා ගති කියලා. අපි මේ යම් සංසිද්ධියක ඒ ගතිය, ඒ භාවය, ඒ ස්වභාවය බලන්න නම් සිද්ධිය පිළිබඳ පූර්ණික මොඩෙල් බලන්න එපා. මේක හොඳයි නරකයි හරි වැරදි දිගයි පල්ලයි මොනම විනිශ්චයක් තිබ්බත් භාවයේ නිරීක්ෂණයට බාධා කරනවා. ස්වභාව නිරීක්ෂණයට බාධා කරනවා. ගති දැක ගන්න බැරි වෙනවා. ධාතුගේ නමත් මේකට සඳහන් කරනවා. මොකද ඒක සම්පූර්ණයෙන්ම හේතුඵල ධර්මකින් සිදුවෙන එකක්. මේ මගේ හුස්ම හොඳ හුස්ම නරක හුස්ම ඒ කියන පූර්ණ නිගමන තිබ්බොත් අපි සම්පූර්ණ අවකන්නාඩ දෙක දාගෙන විදුලිය බලපුවාම අපිට ප්‍රകൃති විදුලිය දකින්න හම්බෙන්නේ අවකන්නාඩේ තියෙන හේවණලි ගතිය නිසා අඳුරු ගතිය නිසා අවකන්නාඩි ගලවන්න කෙලින්ම බලන්න බලනකොට පේන ඒක නිසා මේ විදිහට ආස්වාද ප්‍රසවාස බලපු කෙනා තේරුම් ගනීවි මෙහෙම නොබලා අසත්‍යක් නැතුව දල්වාගත් වීර්යක් නැතුව අපි ආශ්වාස ප්‍රශ්වාසය දැක්ක දන්නවා මම අවුරුදු 100ක් හුස්ම ගන්න තියනවා කියලා කිව්වත් එක හුස්මක් මේ විදිහට නිවැරදි එල්ලේකින් සහ දල්වාගත් වීර්යකින් බලපනසයා අර සියලු දෙයට hina වෙනවා. කදාකත් ඒක හිතලා මතක කරන්න බෑ. අස්පනා අපිට දකින්නවා කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. අන්න ඒ විදිහට අස්පනා අපිට දැකීම සඳහා මූලික පෙළගැස්ම පිටිය සකස් කිරීම එහෙම නැත්නම් අපි බඳ පූර්ව කෘත්‍ය කියමු ගොඩාක් කල් කරපු කෙනෙකුට තමයි මේ විදිහට ආශ්වාසය බල්ලා ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය බල්ලා ප්‍රශ්වාසය මෙහෙමයි කියලා වාර්තාගත කරන්න පුළුවන් වෙන්නේ. නමුත් යම් හේයකින් පෙරපින් තිබිච්ච කෝලිත උපතිස්ස වගේ පරිබ්‍රාජකයන් ඒකට Hindu ආගමේ ත්‍රිවේද පාරකෝ තරුණියෝ කියනකොටම ගාතවද දෙක කියනකොටම යත්තන තේරෙනවා. මොකද ඒවා පිරිච්ච කල නිසා. නමුත් අපේ තියෙන්නේ මේ කුරුවල් වෙච්ච මොලයක් මොනවදෝ බලාගෙන ඉන්නේ භාවනා කරන්න කියලා කියන උපදේශ ගාක් කළාට ඔළුවට උඩින් යනවා. gederin ඉඳන් ඒවා කතා කරන්නේ. ඒකම පේන දේ දකින්නවා කියන එක තුච්ච කරලා මොනවදෝ බලන්න උත්සාහ කරනවා. මේ නිසා මේ අවිද්‍යාව සාමාන්‍ය නොදැනීමක් තියෙනවා මේ භාවනා කරනකොට කොහොමද අරමුණ මෙනෙහි කරන්න ඕනේ මොකද්ද වාර්තා කරන්න ඕනේ ඒක නම් ඇත්තට දන්නේ නැත්නම්ගේ ගුරුවරයාගේ වැරද්ද කුර බොහොම ඉවසිල්ලෙන් යාට නැවත නැවත කියලා දෙන්නේ නමුත් හුඟ දෙනකොට වෙලා තියෙන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් තියෙනවා gederin කිනාපු මොනවදෝ කුණු කන්දලයක් ඔළුවේ තියාගෙන ඉන්නවා ඒක නිසා කවදාකවත් අර කියන දේ ඇහෙන්නේ නැහැ ඒ ඕන දේ කර කර ඉඳලා අන්තිමට sannivedana ලොකු ප්‍රශ්න ඇති වෙලා මූලික උපදේශ කිසිවක් මේ උත්සාහ කරන්නේ නැතුව අර ගෙනාපු මොඩකමින්ම පිටත් වෙනවා. ඒකට කියනවා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා කියලා ඒක නම් අයින් කරන්න බෑ. ඒක බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා නොදන්න කෙනා භාවනාවට හරීම ලේසි. කිසිවක් නොදන්න කෙනාට මේ මොඩකම අයින් කරපු ගමන් යනවා. මම භාවනා කරලා තියෙනවා කිව්වනම් ඉතින් භයානක ලෙඩ. ඕදලා ඉවර කරන්න බෑ. මොකද ඒ තරම් දන්න මනුස්සයා තමන්ගේ පඬිතකම ඉස්සර කරගෙන මේ සරලව ආස්වාසේ දිහා බලන්න ගතියක් නැහැ. දන්නේ නැහැ. ප්‍රසවාසේ දිහා බලන්න දන්නේ නැහැ. ඒ විදිහට ආස්වාස් ප්‍රසවාස දෙක දන්නවනම් පය බිම තියෙනකොට වම් පය තියෙනකොට මට මෙහිමයි වැටෙන්නේ. දකුණු පය තියෙනකොට මෙහිමයි වැටෙන්නේ කියලා. අරකමනේ සක්මනේදී කරණ තියෙන්නේ. අපි පිඟානක් හොදනකොට ඒ පිඟාන ටැප් එකකට තියලා ඒක අතකින් පිඟාන අල්ලගෙන අනික් අතින් පිඟාන අත ගන්නකොට අතුල්ලනකොට ඉතින් ඕකෙත් ඔච්චරම තමයි. ඒ වෙලාවේ සුදු වෙනගෙන අටසේ සමාදන් වෙලා භාවනා ශාලාවක නෙමෙයි ඉන්නේ. නමුත් ස්පර්ශයේ ස්පර්ශයම තමයි. අර වෙලාවේදී නාසිකාග්‍රේ බලනවා ඒකට අපි පර්යංකය කියනවා. සක්මන් කරනකොට පතුලේ බලනවා සක්මන කියනවා. පිඟානදීශයක් හොදනකොට අත්ලේ තියෙන්නේ. අතට මොනවද දැනෙන්නේ? කොහොමද ඒ දේ කරන්නේ? ඉතින් එතකොට ඒකෙදී ලැබෙන කුසලතාවයත් දෙවර පරියන්කේ ඉඳලා ආනාපාන කරන ලැබෙන කුසලතාවයත් එකමයි. නමුත් මේ පිච්ඡානංගල සූත්‍රයේදී සර්වඥාන්සේ මේ සා විශාල වැදගත් මේ කෘත්‍යය ආනාපානය හරහා පරියන්කේදී ගන්න එක ලේසි. ආධුනිකයට ලේසි. නමුත් ඊට පස්සේ ඒක සක්මන්ට දාන්න ඕනේ. ඊට පස්සේ එදිනදා වැඩවල දාන්න. ඊට පස්සේ ගෙදරත් ගෙනියන්න ඕනේ. ගෙනියලා කරන කරන වෙලාවක තමන්ට අතට හෝ পায়ට හෝ නාසිකාග්‍රේට හෝ ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ කයේ වෙන තැනකට යමක් දැනෙනවනම් ඒක තමයි නිවන කියන්නේ. එතන දන්නවනම් මම මෙතනයි කියන එක දන්නවනම් ඒ මනුස්සයා මරණයදීවත් මේ අභ්‍යාසය ගිලිහෙන්නේ මේ දැනුම ඊගාවාත්මකට යනවා. නමුත් ඒක නම් අගය කරන්නේ වෙන මොනවදෝ අපේක්ෂා කරනවා නම් ඉතින් මනුස්සයා දරුවචන් වහන්සේත් එක්ක එකම ගඳ කිලියේ අවුරුදු 45ම හිටියා. සද්ධර්මයේ සියල්ල ඇහුවත් 84000ක් මොනවත් නැහැ. හරියට වැස්ස වේලාවට අපිට වතුර ඕනේ නම් අපි භාජනේ එළියෙන් තියන්න එපායි. ගේ තියන් හිටියට වතුර පිරෙන්නේ නැහනේ. නමුත් තිබ්බ භාජනේ කට ලෝක එකක් බඩ පුංචි එකක් නම් ඉක්මනට පිළලා උතුරයි. බඩ ලෝක කට පුංචි එකක් නම් ගොක් වෙලා යයි වතුර පිරෙන්නේ. නමුත් පල්ලේ හිලක් තියනවනම් ඒක තුචි වතුර වැහලි වෙනකොට යයි. ඒ නිසා මතක තියන්න ධර්ම වර්ෂාව ලෝකේ හැම වෙලාවෙම නිතරම වහිනවා. අපි භාජනේ එළිය තියලා නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. භාජනේ එළිය තිබ්බත් පල්ලේ හිලක් තියනවා නම් හිටින්නේ නැහැ. ඒක වර්ෂාවේ දෝෂෙ නෙවෙයි. ඒ නිසා මේ නාම රූප පරිච්ඡේද ඥානය කියන කොංගෝදෙනෙක් හිතන රත්තරන් ඔටුන්නක් වගේ එකක් ගෙදර ගියාට පස්සේ කට්ටියට පෙන්වන්න පුළුවන් වෙයි උඹලා භාවනා කරන ඕම් බලාපන් මට තියෙනවා නාම රූප පරිච්ඡේද මේ බලාපන් කියලා පෙන්වන්න පුළුවන් කියලා. පෙන්නයි බම්බුවක්. එහෙම පෙන්නඳ හිතීම පවා තුච්චයි. පාහරයි. මේක සංසන්දනය කරන එකක් නෙවෙයි. ඒකට මේක උදව් වෙන්නේ නියතමානි වෙන්න. තව තවත් ධර්මයට ගෞරව වෙන්නයි. ඒ නිසා නාම රූප පරිච්ඡේ ඥාන කියන එක මෑත කාලේදී විශාල දෙයක් කරගෙන තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මතක තියානින්ද ඒක අතිවිශේෂ ආධ්‍යාත්මික ආගමික වටිනාකමක් ඇති එකක් නෙවෙයි ඕනම විශයක් කරනකොට ඒ විෂය පිළිබඳව නිර්වචනයක් නැතුව අපිට කිසිම විශයක් කරන්න අපි නිත්‍යානුකූලව ලිපියක් ලියනවා නම් ඒ ලිපිය ඔක්කොම ගන්න මේ ලිපිය මේකටයි ලියන්නේ මෙතන පාවිච්චි කරන වචන තේරුම් මේකයි මේ ලිපියේදී අර්ථය මේකයි කියලා ඔක්කොම විස්තර කළා තමයි කියන්නේ. ඒ වගේ තමයි සරුවචනාංශෙත් මේ ආශ්‍රත් ප්‍රසවාසයේ මුල් කරගෙන නැත්නම් ආනාපාන සති සමාධිය ගැන කතා කරනකොට ඒ ආශ්වාසික ඒ ප්‍රශ්වාසික තියෙන මේ ලකුණු පෙන්නන්නේ මේක බොරු කියලා පෙන්වන්නයි. ඒ පෙන්වන දේවල් අනිත්‍යයි කියලා පෙන්වන්නයි. ඒ දකින්න දේවල් දුක් දෙනවා කියලා පෙන්වන්නයි. ඒ දකින්න දේවල් අනාත්මයි කියලා පෙන්වන්න මිස ගෙනියලා කරඬුවක දාලා වැඳ වැඳ ඉන්න නෙමෙයි. ඒ නිසා මේ දකින්න දකින්න ආශ්වාසයේ වැඩි වැඩියෙන් ස්වභාව ලක්ෂණ දකින්න දකින්න ප්‍රශ්වාසයේ ස්වභාව ලක්ෂණ ගති භාව දකින්න දකින්න එයා කොච්චර අරමුණට ලං වෙනවද කියනවනම් උත්සන්න ආසන්න වෙනවද කියනවනම් ඒවා ශීඝ්‍රයෙන් ඇතිලා ශීඝ්‍රයෙන් නැති වෙනවා පේනවා වැඩි වැඩියෙන් දකින්න දකින්න. දකින්නේ කලාතුරකින් නම් හිතනවා මේක දිගටම ආස්වාද ප්‍රසවාසයේ තියෙන එකක්. ඒක නිසා මේවා නිට්ටයයි සුඛයි සුබයි කියලා. නමුත් උත්සන්න වෙන්න වෙන්න ආසන්න වෙන්න වෙන්න මේවා ඉසුඹුලන්න චිත්තක්ෂණයක් අද්දිට නොතබ ශීඝ්‍රයෙන් වෙනස් වෙනා වගේ හරියට TV screen එක black and white TV screen එක program එකක් යන්නේ නැති වෙලාවෙ වැටෙන තිත් වැටෙනවා. සීඝ්‍රයෙන් තිත් වැටෙනවා. හති කොට tire පුරාවට තිත්. නමුත් යම් කිසි කෙනෙකුට දැනගන්න ඕනේ නම් මේකේ තියෙන මේකෙන් අපිට පෙන්වන පාඩම් මොකද්ද කියලා ඇත්තම ටීචර් නම් අපි ටෙලිවිෂන් එක අල්ලලා පොළොවේ ගහන එක නම් ඕෆ් කළා දාලා නිකන් ඉන්න මොකද ගෑනු පිටින් පෙන්නුවොත් විතරනේ කට අරගෙන බලන්න පුළුවන් ඉච්චනකොට ඔය ගැහන පිරිමේ ජය ජය පරාජය සුඛ දුක්ඛ මුකුත් නැහැනේ. මොකක් හරි වෙනස් වෙලා කියලා නේ හිතෙන්නේ. නමුත් මේ බුරුම සාංශංශේ කියනවා මේ ටෙලිවිෂන් ස්ක්‍රීන් එක දිත්තරන වෙලාවේ බලන්න පැයක් බලනින්ද කවදාකවත් මේ කිඩ් එකක් ගැටෙනවද කියලා. අච්චර පුංචි ඉඩක කෝටි ගණක් ගැටෙනවා කවදාවත් ඒ කිඩ් එකක් අතර ගැටුමක් නැහැ. හොඳට බලන්න එක තිතක් ඉවර වෙලා එතරම් තව තිතක් එනකොට ඒ කාන්තීම ඉශරාතිතයි පස්සතිතයි වෙන් කරන කාල පරාසයක් තියෙනවා. කවදාකවත් එක තිතක් තිබුණු ඉදී තව තිත රින්ගන්නේ නැහැ. එකක් ගිහලා ඒක 100 100ක්ම ඉවරනට පස්සේ තමයි අනිත් තිතේ ඉන්නේ. වෙන විදිහට කියනවා මේ හැම එක තිතකටම ඒකටම ආවේනික උත්පත්තියක් තියෙනවා. ඒකටම ආවේනික විපරිණාමයක් තියෙනවා. ඒකටම ආවේනික මරණයක් තියෙනවා. මේ ගතිය තියෙනවා. දෙක අතර කවදාකවත් ගැටෙන්නේ නැහැ. නිසා හොඳට බලන හිටියොත් පේනවා මේ තිත් වර්ගාංගලක මෙච්චර ගාණක් වැටුණට හැම වෙලාවෙම තිත් දෙකක් අතර හිදසක් තියෙනවා. නැත්තම් වෙන් කරන්න බෑ. අන්න ඒ වගේ මේ ආශාසයේ මත වෙන උණුසුම් සිසිල් ගති ප්‍රසවාසයේ මත වෙන උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති එක එකක් මේ තිතක් වගේ බැලුවොත් කෝටි ගාණක් එනවා. නමුත් හැම තිතක්ම තමන්ගේ අනන්‍යතාවය වෙන් කරලා පෙන්නලයි මැරලා නමුත් අපි වටපිට බැලුවොත් හුස්ම ගන්න ගමන් අපිට මොනවාක්වත් දකින්න හම්බ වෙන්නේ. හරියට අකුණු විදුලි ගහනකොට වටපිට බලලා ආසදියා බැලුවට ඡාපේ පේන්නේ නැතුව වගේ. එලියක් දැනෙනවා එතකොට බලනකොට ගිහිල්ලා කරන්නේ. අනිත් වගේ මේකට ආසන්න උත්සන්න බලනකොට මේක ලං වෙන්න ලං වෙන්න පුහුණු වැඩි වෙන්න වැඩි වෙන්න සූදානම් වෙලා යන්න යන්න පුදුමාකාර ක්‍රියාසන්තතියකට යන්න පටන් ගන්නවා. ඒක වෙන්න ඉස්සල්ලාර දීර්ඝ වැටෙච්ච ආශ්වාසයේ දීර්ඝ වැටෙච්ච ප්‍රශ්වාසයේ එන්නෙන්න සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සංසිඳෙන්න සංසිඳෙන්න යෝගාවචරය පරිතද කරගන්න. සතිය තව තව දියුණු කරන්න ඕනේ. වැඩි ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේ දැන් ප්‍රතිපදාව වැඩ. වැඩි වීරියක් ඇති කරන්න ඕනේ දැන් මේක තුනී වුණාට මේ දැන් වැඩේ හරි කියලා ඇන්දට හේතු වෙලා සුවසේ බලන්න ගියොත් නින්දට වැටෙනවා. යෝගාචරයට එතනම බොරුවලක් තියෙනවා. අනේ දැන් නම් යන්තම් හරි මම දැන් මෙනේ කරත් එකයි නැතත් එකයි දැන් නම් ආනපානෙ මට නිතරම පේනවා කියලා රැල් බුරුට අරපු ගමන් නොදන්න කරකවල ගැහුවගේ නිින්දකට වැටෙනවා. ඒ නිසා යෝගාචරයට මේ නිින්ද එහෙම නැත්නම් මේ පේන කුසීත භාවය නැත්නම් ලීන භාවය කඩාගෙන යන්න මේක සංසිඳුණට ඊට වැඩි සතියේ ශ්‍රද්ධාවකින් වීරියකින් සතියකින් මේක බැලුවේ නැත්නම් ආන්දායාව වල්පත ගත්තාසේ සංසිද්ධිය ලිසලයි. මෙතන ඊ타මත්ම සූක්ෂමව ඊ타මත්ම සුඛනම්ය වල්ලන්න ඕනේ. ඒකට උදාහරණයක් වශයෙන් කියනවා නම් යුද්ධෙදී කඩුව අත් දෙකින් අමෝරගත්තොත් හටන් කරන්න බෑ. තනියතර ගන්න ඕනේ ඕන පැත්තට කඩුව හරවන්න පුළුවන් විදිහට සුඛනම්ය විදියට. කඩුව ගිලිහුණොත් සතර සතුට දෙනවා. හැබැයි කඩුව එමේ හරවන්න බැරි අමෝරාගත්තොත් හටම් කරන්න බෑ. අන්න එතනදී ඒ යෝගාවචරයේ මේ සතිය සුකනම්ය කර ගැනීමට කියනවා විවිධාංගීකරණය කරනවායි කියලා අරමුණු රාශි රාශි එනවා. නැත්තම් ආස්වාස ඇතුලේ විස්තර පොඩි පොඩි එන්න පටන් ගන්නවා. හිත පොනති පොඩි එන්න පටන් ගන්නවා. ප්‍රසවාස ඇතුලේ විස්තර ගොඩයි. මේකදී යෝගාවචර දැන් මොකද්ද ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මොකද්ද මම මෙනෙහි කරන්න ඕනේ කියලා දෙපර බාන්න ගත්තොත් සංසිද්ධිය දෙපර බාන්න ඒක යට කරගෙන යනවා. එයා දැනගන්න ඕනේ එnde end end end දැන් මේක. රේඛීය වමන් කරපේක ප්‍රවාහයක් බවට පත් වෙන්න පටන් අර ගන්නවා. ඒක එනකොට සූදානමින් ඒකට ගැළපෙන ශද්ධාවකින්, වීර්යයකින්, සතියකින් ඉන්නකොට මෙච්චර සක්‍රිය මෙච්චර සංකීර්ණ ක්‍රියාවලියෙහි සතියක් සමාධියක් පිරෙනවා. කවදාකවත් හිතන්නේ උගෝදෙනෙක් හිතන්නේ සමාධියෙන්ද බබා නිදාගත්තා ඔක්කොම සංසිඳෙන්න ඕනයි කියලා. එතකොට වෙන්නේ ඇත්තටම කුසීත වෙලා නිින්දට වැටෙන එක. නමුත් මේ සංසිද්ධිය කොච්ච දාගෙන පෙන දාගෙන උතුරාගෙන එනකොට ඒක දිහා හොඳට බලන්න හිටියොත්. අත නෑර බලන්න හිටියොත් මේ තුලත් සමාධියක් වෙනවා ඒකට කියනවා කංචන මාත්‍ර සමාධිය කියලා. ඒ සමාධිය ආවට පස්සේ තේරෙන්නේ සමාන වේගයෙන් ගමන් කරන කෝච්චි දෙකකදී එකක ඉඳලා එකට මාරු වෙන්න පුළුවන් කිසි කරදරයක් නැත. කෝච්චි දෙකම පීලි දෙකක සමාන වේගයෙන් ගමනව නම් පේන්නේ නතර කළා තියෙනවා. ඒතකොට වෙන්නේ රූප ධර්ම යම් වේගයකින් වැඩ කරනවාද එයා සමාන තමන්ගේ හිතේ වීරිය වැඩ කරනවා සතිය වැඩ කරනවා. එතකොට මේ දෙක අතර සමපාත වෙන ගතියක්. ඒක කවදාකවත් මේ ජීවිතේදී ගන්න බෑ. ඒක හරියට 100 පැයට හැතැම්ම 60 දුවන වාහන දෙකක් එක පාරයකට යනකොට එක පැක එක වාහනයක ඉඳලා අනෙක් වාහනේ සිගරට් පැට්ටක් දෙන්න පුළුවන්. ට්‍රිප් එක යනකොට අපි ඒ දවස්වල ඔය ඉස්කෝලේ යන කාලේ ට්‍රිප් යනවනේ. අරගෙන තියෙනවා සිගරට් දීලා තියෙනවා ඉස්සරහා පිළි සර්ලා ඉන්නවා. සර්ලා දැන් පිටිපස්සේනේ කාර් එකට පොඩි ජෝක් එකක් දාපුවාම උන් සිගරට් පැට්ටක් දික් කරනවා කාර් එකෙන් උඩට අපි අත දාලා ගන්නවා පිටිපස්සේ. දෙකම යන්නේ එක සමාන වේගයකින්. ඉතින් ඒක හිතා ගන්න බෑ නතර කරලා තියෙදි. එකක් යද්දී ඒක නතර කරලා තියෙදි කරන්න බෑ. දෙකම සමාන වේගෙන් යනකොට මේක හරියටම අරමුණ බේන්නේ මූණට මූණ දාලා තිබ්බා. මේ විදිහට මේ මූණට මූණ දාලා තියෙන වෙලාවේදී මේකේ සක්‍රීය භාවය අර තික් පේන ටෙලිවිෂන් තිරයක් වගේ ආස්වාද ප්‍රසවාසයේ පුදුමාකාර විස්තර පෙන්වන්න පටන් ගන්නවා. ඒ පෙන්නකොට වක්කාර ජනකයි. හිත තෝන්තු කරනවා. වමන යන්න එන්න වගේ හිතෙනවා. බඩබොක්ක පෙරලෙනවා. අතපය නටනවා. සහලවනවා. එහාට පද්දවනවා මෙහාට පද්දවනවා. හොඳ මන්ත්‍රයක් ජප කරපු කපුවෙක් වගේ ඉතින් දේව භාෂාව කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ආවේශ වෙන්න පටන් ගන්නවා. මොකද දැන් මේ රූප ලෝකේ ඉක්මවණ්ඩයි හදන්නේ. ඉතින් මෙතනදී යෝග ආවදතරකින් gedare ඉන්න අඹුව මතක් වෙනවා, බැංකුවේ තියෙන සල්ලි ගාන මතක් වෙනවා, gedare ගිහිලා දැන් කරන්න තියෙන දේවල් මතක් වෙනවා. ඉතින් හරියට අර සිටිපාද යන්න ඉස්සලා පරණ ලොක්කලා බෝදල් ලියලා තියලා නෑන්නේ. අපෝ වෙයිද නැද්ද විශ්වාස නෑනේ. මෙතෙන් යනකොට ඇත්තටම ඒ වගේ පුදුමාකාර අභියෝගයක් එන්න පටන් අර ගන්නවා. මම මේ දකින්නේ හීනයක්ද? ප්‍රත්‍යක්ෂයක්ද? මට මේක දිගේ ඉස්සරහට යන්න පුළුවන් වෙයිද? මේක පාලනයෙන් ගිලිහිලාද? නැත්තම් මගේ පාලනේ යටතේ තියෙන්නේ මොනම දෙයක්වත් යෝගාචරයට මායින් කරගන්න බැරි වෙනවා. එතකොට හිත ඇවිස්සෙනවා විශේෂයෙන්ම කාය ආශාව සහ ජීවිත ආශාව වැඩි කෙනාට. නමුත් කාය ජීවිත নিরপেক্ষව යනවනම් මං යන්නේ මේ බුදුහාමරගේ ප්‍රතිපදාවේ. මේ කෙලෙස් අඩුවෙලා දැන් අරමුණට මුන්නට මුණ දාලා තියෙන්නේ කියලා. ගියොත් ඒ පේන ආශාව ප්‍රසවාසයේ තියෙන සියලු කාය සංස්කාර සංසිඳීමක් ඇති කර ගන්න පුළුවන් වෙනවා. ඒ සංසිඳීම වෙන්නේ සමාන වේගයකින් දුවන වාහනයක එකක ඉඳලා අනිත් එකට ස්ථිර නිශ්චල දෙයකට මාරුවක් වෙන්න වගේ හරියට නතර වෙලා ඉන්න එකක් වගේ. අපි ඉස්කෝලේ යන කාලේ පන්ති බාර සර් ආපු නැති වෙලාවක ලොකු සර් ආවා. ඒ කෑ ගහනවනේ කොල්ලෝ නැති වෙච්චා. ඊට පස්සේ ඇව්වා මේ මේ ළමයිගේ කවුද වැඩියෙන්ම වේගෙන් යන වාහනයක ගිහිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එක්කෙනෙක් වයි දවසල 65ට තම ගණන් තියෙන්නේ 60 තමයි තියෙන්නේ. ඉතින් 60ට යනවත් බොහොම අමාරුයි. අපි ඉන්නේ මම හැපදේ පෙරදිනේනේ. ඊයේ පැත්තේ වාහන නැහැ. වාහන දකින්න ගාලු පාරට එන්න ඕනේ. ඒ ගාලු පාරට ආපම මොහොතක් පේනවා වාහනත් වෙනවා. ඉතින් අපිට මැජික් වගේ තමයි බණ්ඩ නගරයට පැමිණීම. ඊයේ මේසර ආවට පස්සේ එක්කෙනෙක් අත උසලා කිව්වා 60ක වේගෙන් ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට ඔයා ඒසර ඇහුවා නැගිනේරදී තාරදී බස් නැහිරදී තාරදී ඒක නම් මතක නැහැ කිව්වා. ඔයා දන්නවද කියලා හැම වෙලාවෙම ලෝකේ තප්පරයකට පැයකට තම 1000ක වේගෙන් කරකින බව දන්නවද? ඔය 60ක ගියා නම් 1060ක වේගෙන් ඉඳලා තියෙන කියලා. අපි කවුරුත් දන්නේ මේ පොළොව දැනට පැයට තම 1000ක් දුණා කිය. මේක හැතැම්ම 25000ක් පරිදි තියෙනවා. පැය 24 මේක කරකිනවා. අපිට තේරෙන්නේ නැහැ. මොකද දෙගොල්ලෝ මේක සමාන වේගෙන් කරකින නිසා මහබලු කුණ්‍යක් ගහපුවාම හිටිනවා. නිකමට හිතනද මේ පොළොව එකතරා නතර වුණොත් මොකද වෙන්නේ කියලා. සියල්ල විනාශයි. සුනාමියගේ ලක්ෂා වේගයකින් ලක්ෂ සංඛ්‍යාත වේගයෙන් මේක ගසලා ගිහිල්ලා මේ ගස් කොළන් යයි අපි ඔලුව උඩින් එක චිත්තක්ෂණයකට නතර වුණා. නමුත් අපි මෙච්චර වේගයෙන් කරකින බව තේරෙන්නේ මාත් කරකින පොළවත් කරකින නිසා. එතකොට අපිට පොළව අත ගන්න පුළුවන්. ඒ වාගේ රූප ධර්මයන්ගේ මේ ප්‍රකෘති සහජ ශක්තියත් එක්ක සතිය බල කැවුනට පස්සේ වීරිය බල කරුණාට පස්සේ ශ්‍රද්ධාව ආවට පස්සේ ඒ රූප ධර්මත් එක්ක හිත මේ සම්පාත වීම අධික වේගයකදී දෙක සම්පාත වෙනවා. මේකට කියනවා ක්ෂණික සමාධිය කියලා. ක්ෂණ මාත්‍ර සමාධිය කියලා දෙකම බුදුම වේගයෙන් කරකිනවා. යා දෙක රතනෝ රත සමග බෑ හේනෝ නොමැත කියලා කතාවක් තියෙනවානේ ලාකඩය එහෙම නැත එකක් රත් වෙත අනික පෑහෙත ලාකඩයට දෙකම රත් වෙන්න ඕන එකක් රත් වෙච්ච අනික පෑහෙනවා බුරු කාර්යෝ ලාකඩ පෑචිල්ල පාස්තන්නේ බුදුජානනාංශ කරන්නේ කිලින්ම දඹ රත් යකඩේ දෙකම යාදක රත් වුණාට පස්සේ පෑහිල්ල සිද්ධ වෙනවා එතනදී නාම ධර්ම සහ රූප ධර්ම අතර මොකද්ද සුවදසිප ගැනීමක් සිද්ධ වෙනවා ආලිංගනය සිද්ධ වෙනවා මේ බුදුන් දකපු ක්‍රමේ මේ යෝගාවචරය මේ දකින්නේ රූප ධර්ම බුදුහාමුදුරුවෝ දැකපු ක්‍රමේ. රහතන් වහන්සේ දැකපු ක්‍රමේ. ආර්යයන් වහන්සේ නමක් දැකපු ක්‍රමේ. බ්‍රහ්ම ක්‍රමේ. ඉතින් මෙතෙන්ද යන්න ඉස්සරලා ඒ ඒ ක්‍රමයට රූප ධර්ම මේ අධික වේගකින් මේ සහලවද්දි දඟලද්දි ඔක්කොම කරද්දී පුදුමාකාර කාය ජීවිත নিরপেক্ষ භාවයකින් අපේක්ෂාවෙන් යන්න ඕනේ ඔබ මේක තම්බන කන්නේ තම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් මම සත්‍ය කඩාගන්නේ කොච්චරද කියනවනම් ඒ වෙලාවට ආනාපාන හරහා යෑම කොච්චරද කියනවනම් ආනාපාන සංසිඳුනාසේ නොදැනුනාසේ සංහිඳීමක් ඇති වෙනවා. එතකොට මේ යෝගාවචරයට තේරෙන්නේ දැන් කොහේ හිත පවත්තන්නද කියලා. අරමුණක් නැහැ, නිමිත්තක් නැහැ. නමුත් දන්නේ නැති එක්කනා, බය වෙච්ච එක්කනාට සීලව ගන්න බැරි වෙනවා, තෝන්තු වෙනවා, බය වෙනවා, ඒකාකාරී වෙනවා, අසරණ ගති පානවා, දමල ගහලා යනවා. නමුත් සුතමේ ඥානෙ ඇති සූදානම් වෙලා ගියේ කෙනා විශේෂම කාය ජීවිත নিরপেক্ষ කෙනා මෙතනදී එහාට ගියොත් ඒ කෙනාට සිද්ධ වෙනවා ඒක වෙනවම කියන්න බෑ නමුත් වෙන එකයි දක්ෂකම මේ ඔක්කොම දේවල් තියේදි ප්‍රතිපදාව වැඩෙනවා මෙවැනි රූප ධර්මයක යථා ස්වභාවය ස්වභාවය භාව ලක්ෂණ ගති ධාතු දකින්නකොට ඒ හිතේ කිසිම කෙලෙසයක් ඒ දකින්න කිසිම දෙයක් පිළිබඳ රාග උපදවන්න බෑ මොකද ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ද්වේෂ උපදවන්න බෑ සතුටක් තියෙන්නේ. දැන් මේ භවනා වැඩ කරනවා. මෝහය නෑ රිඹුවක් අරිඹුවක් පාස සංසුද්ධ දැනුමක් තියෙනවා. ආශ්‍රම් ප්‍රසාසේ තේරෙන්නේ නැති වුණත් කොච්චරද මේ දැනුම කිසිම කෙනෙකුට ඒකෙදී ඒ පටලවා ගැනීමක් මෝහයක් ඇති කරගන්න බෑ. මෙන්න මේ තරමට ආදක රත රත රත් උනාට පස්සේ තමයි මේ නැත්නම් නාම රූප පිළිබඳව මේසා විශාල දැනුමකින් නැත්නම් යෝගාවචරයේ මම කියන සංකල්පේ බිඳුවටම හින්දනවා මොනම හේතුවකින්වත් මේ අත්දැකීම මගේ නෙවෙයි මේ අත්දැකීම 100%ක්ම හේතුඵලයි මම දැක්කා කියවනම් වැරදිලා මට හෙටත් දකින්න ලැබෙවා කියනනම් මාන්නය ඇවිල්ලා අනේ මේ කාටද කියන්න ලැබේවා කියලා හිතනනම් රාගය ඇවිල්ලා මේ අත්දැකීමත් එක්ක රාග ద్వේෂ මොහ පහ පිටන්න බෑ. මොකද මේ කාගවත් බුද්ධියටයි තියෙච්ච අත්දැකීමක් නෙවෙයි. මේක පොදු අත්දැකීමක්. මේකට ඕනනම් තමයි දී වෙන්න පුළුවන්. Tamande ඒක ඇතුළට ගිහිලා ඒකේ දී වෙන්න පුළුවන්. මේකේ මාන්නේ සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන්. මේකේ තණ්හා කරන්නේ නැතුව ඉන්න පුළුවන්. අන්නේ විදිහට ලකලා ඇස්තියක් තියෙනවා. සත්පුරුෂයයි කියලා කියනවා. ඒ ධර්මයේ සද්ධර්මය කියලා කියනවා. මේකට තක්මුක් වුණොත් අනේ මේක හිතත් ගන්නෙ කොහොමද කියලා ඇහුවොත්, ඊටතර ගිහිල්ලා බබාට කොහොමද මේක දෙන්නේ කියලා ඇහුවොත්, එහෙනම් ඒ කියන්නේ මේ ලැබෙන එකම පෑදිදියට බොරදී එකතු වෙනවා. ඒක කවදාකවත් සුද්ධිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දී සුද්ධ අත්දැකීමට හිත දීලා සුද්ධ අත්දැකීමට සිද්ධ වෙන්න දීලා යෝගාවචරයට මේක බලන්න කියලා කියන්නත් බෑ. පේන්න අරින්න කියයි. පේන්න අරිනවා කියලා කියයි. පේන්න අරින්නම් චේතන මොකක්වත් තියෙන්න බෑ. අදිෂ්ඨාන මොකක්වත් තියෙන්න බෑ. ප්‍රාර්ථනා මොකක්වත් තියෙන්න බෑ. ධර්මයට Java කැවෙන්න දෙන්න. ඒ Java කැවීමට අනුග්‍රහ කළොත් ඒකට කියනවා සම්මත අනුග්‍රහිතය කියලා. එහෙනම් ඉතින් කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕනේ. ඊයේත් මෙතෙන් ඇවිල්ලා අතහැරින්න ඕනේ. අද ඉස්සරහට යන්න ඕනේ. අද මල පැන්න, ඉර පැන්න කියලා දැනෙන්නත් ඕනේ. දැනෙනකොට මේ මනුස්සයාට ඉස්ති වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා පුදුමාකාර ප්‍රීතියක් එන්න පටන් අර ගන්නවා. අර අසීරු කඩින් පරීක්ෂණේ දිනුවාට පස්සේ. ඒ එන ප්‍රීතියේ මුල් ලකුණ තමයි ඇඟපත ගැහෙන එක. එහෙම නැත්නම් හිරිගඩු පිපෙන එක. නැත්නම් මසල් ඩාන්ස් කියලා කියන්නේ එක පැත්තක් දඟලනවා, එක පැත්තක් නතරලා දෙනවා, එක පැත්තක් සීතල බුබුලු වෙනවා, එක පැත්තක් රස්නි බුබුලු වෙනවා. හිතා ගන්න බැරි විදිහට මේ පෙන්නන දේවල් වලට කියන්නේ තරුණ ප්‍රීතිය කියන්නේ. ප්‍රීතිය ගොඩනැගෙන වෙලාව ප්‍රමෝද ලකුණු. ඒව පස්සනක් ආකාරයට පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා. කුද්ධිකාපීති, කනිකාපීති, උබ්බේකාපීති කියලා. ඔක්කාන්තික පීති කියලා. කුද්ධිකාපීති කියලා කියන්නේ අතන මෙතන ඊටි කඩු පිපෙනවා. එහෙනම් එහෙම එකපාරට වහලේ ඉල්ලලා වතුර බින්දුවක් කටනවා වගේ තෙත වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් එහෙම ඉදිකටු දුවනවා. එහෙම නැත්නම් කුඩල්ල යනවා වගේ තේරෙනවා. අත්තය එකඟදි කියනවා වගේ තේරෙනවා. අත නිමිතින් එනවා. ඉතින් ඒකට ඉස්සලා ශරීරය පිළිබඳ ගොඩාක් ආශා කරන යෝගාවචරය සියල්ල තැරලා පත් ඇයදී ආපන්නා. ඒකට වතුර දහහක් අදලා කලිය බිඳ ගත්තා වගේ තමයි. හැබැයි ඉතින් දොස් කියන්න බෑ මොකද අපි ශරීරයට ආශා කරන සත්තු జాතියක්නේ. නමුත් මේක දිගට දිගට ගියාට පස්සේ අන්තිමට යාට තේරෙන්න පටන් ගන්නවා අයුවා ටික ටික කාගෙන හිටපේක පාට ටැංග ගස්සලා අතාරිනවා. අකුණක් ගැහුවා වගේ කණික පීතියක් එනවා මුළු ඇඟම සහලවනවා. හරියට තදයක හිටු ස්ප්‍රින්ග් එකක් අතහැරියා. හැබැයි නැවත ආයෙසටක් අර විදිහටම යනවා. ඒකට බයකුත් ඇති වෙනවා යකෝ මේක නිකන් කරන්ට් එකක් වැදුනා වගේ. හැබැයි 230 කරන්ට් එක නෙමෙයි 110 කරන්ට් එකක් වගේ වදින. වැදුනට පස්සේ කුද්ධි කාපේ කියනවා දැන් මේ දෙකම පන්නන්න නම් මේ යෝගාචර හැයන ලෑස්තිලා යන්න ඕනේ. මේක ප්‍රතිපදා බව දැනගන්න ඕනේ. කෙලෙස් අඩුව බව දැනගන්න ඕනේ. මේක තරුණ ප්‍රීතිය බව දැනගන්න ඕනේ. එතකොට ඔක්කාන්තික බැස ගන්නා ලද ප්‍රීතියක් වගේ යෝගාවචරය කාන්තාරක ඇවිදපු මිනිස්සෙ පිපාසිතව ඇඟ වේලිලා දාඩිය වේලිලා තියෙන වෙලාවක ඒ කෙනාට ക്ഷേම භූමියක විශාල දිය පොකුණක් හම්බෙලා එයා සතුටේ කාන්තාරේ පැලහිච්ච මිනිහා සතුටෙන් දියේ කිඹෙන්න වගේ අරේන කයේ මේ ප්‍රමෝද වෙන ගති, ප්‍රීති ගති, පිනායන ගති, පිං ගති වලට සතුටින් බැස ගන්න. ඔක්කාන්තික කියලා කියන්නේ බැසගත්තාසේ. මෙතික් වෙලා එනකොට නම් දඟලනවා නලියනවා මේ මොකාටද මේ ඉඳ හදන කියන බයක් එනවා. ඒක ඉබේ වෙන්නේ නැහැ. ඉතින් බණ අහලා ලෑස්ති වෙලා කාජීච නිර්පේක්ෂව ගිහිල්ලා යනකොට අන්තිමට ගියාට පස්සේ තීරණ පටන් අර ගන්නවා. ඇඟේ කිසිම එක සෛලයක්වත් නැහැ, පෙඟිච්ච නැති. තෙමිච්ච නැති හැම තැනම වාහනයකට හොඳට ලුබ්‍රිකේට් කරලා ග්‍රීස් ගහලා මැෂින් එක හොඳට හ්ම් ගාලා දුවනා වගේ තියෙනවා. ඒකට ආනාපානි හෝ ඒ රූප ලකුණුත් පේනවා. ඒකෙ මේව හොඳටම මූණට මූණ දීලා එයා සමාන වේගයකින් ඒවා දැන ගැනීම සිද්ධ වෙනවා. යතරමැද ඇඟත් ගෙප්පින යනවා. ඊට පස්සේ මේ පින උද්වේග කරවෙන්න පටන් ගන්නවා. එතකොට බලවත් ප්‍රීතිය කියලා කියනවා. පාමුලින් පටන් ගත්තාම ඔළුවට යනකම් පාරට නිකන් කිරිහට්ටියක් උතුරලා යනවා වගේ හොඳට දැනි දැනි දැනි දැනි සුවසේවාවක් පටන් අර ගන්නවා. නිකන් හරියට සම්භාහණයක් කරනවා. හැබැයි මේ සම්භාහණය පිටින් කරන එකක් නෙවෙයි ඇතුළ පිට දෙකම. පූර්ණ සම්භාහණයක් කරනවා. සමාහලාට කඩලා හදනවා. ඉරියව සකස් කළ දෙනවා. ඒක හරියට මේ ඒකට කියන්නේ ධම්ම තෙරපි කියලා මානසික භාවනා ක්‍රමේ ඒව අත්දකපු කාර්යයේ වෙනම පොතක් තියෙනවා. ධම්ම තෙරපි කියලා සයිඩෝ ඉන්න කාලෙම කරපු එකක්. ඒ තරම්ම ඇටුවම් බහැපු ලෙඩ සුව කරලා දානවා. හැබැයි මේකට නිසි නිින්ද මේ සම්භාහණේ යන්න ඉඩ දෙන්න ඕන අතරමඟ නතර කරන්න හොඳ නැහැ. නතර කරගත්තත් අර සුව සේවාව වෙන්නේ නැහැ. අතරමඟ නතර කෙරුවොත් යෝගාවචරයට අකරතැබ්බයක් වෙයි. ඒකට කියනවා පරණ කතාවක් තියෙනවා හේන රකින්න යනවලු පුංචි කමරාලයි මහ කමරාලයි දෙන්න. ඉතින් පුංචි කමරාල ඌ ටික ඉලන්දාරිය අයියාත් තියෙනවා මහගමරාල ටිකක් බයයි. ඉතින් දවසක් පුංචි ගමරාල මස් වර්ගයක් කාලා දඩමස් කාලා කට අරගෙන ගොර ඇද ඇද හේනේ බුදියන් ඉනකොට පුලුටු ගඳට යකෙක් ඇවිල්ලා එක එක දත ගලවලා අර ඉතුරුලා තියෙන මස් කැල් ටික කාලා දත ටික ලස්සනට ඩෙන්ටිස් කෙනෙක් හැදුවා වගේ දත් ටික ලස්සනට හිටවලා තියලා ගියාලු පහුවෙන්ද උදේ hina වෙනකොට පුංචි ගමරාලට තේරෙනවලු වෙනසක් ගෙතු ගියාට පස්සේ අයියා කතාවට මොකද මලි උඹේ දත් ටික බොහොම ලස්සනට හිටවලා තියෙනවා කොහොමද දත් හදාගත්තේ? ඊට පස්සේ ගවලු මේ එයින් දෙනවා යකෙක් බඩගිනි යකෙක් ඒක පුලුටු කණ්ඩායසයි. මම ගියාට පස්සේ ඌ දත් ගලවල පුලුටු එක කාලා ලස්සන දත් ටික දාලා ගියයි කියලා. මහගමරාල ටිකක් බයයිලු. ඌ කොකරත් කමන්නේ නැහැ කියලා පුලුටු කාලා බුදියන් ඉන්නකොට යකා ඇවිල්ලා දත් ගලනකොට හැරුණලු බක්කාන. හැරිච්චාම යකා හැම මූණ හැමතැනම දත් ඊටවල ගියාලු. අන්තිමට යකා දත් ඊට වගේ කියලා කියනවා. යකපොඩ්ඩක් කළා හිටියනම් ආය ලස්සනට ඩෙන්ටිස් කෙනෙක් වගේ හොඳට ලස්සනට හදලා දීලා යන ඌට ඕන උනේ ඒක තමයි මේ විරිත් නතර කරගන්න. ඔය සිද්ධ උනේ මොකද්ද? අතරමැදදී මේ යකා දැන් වැඩේ දෙනවා ඇති කියලා ඒකල බය වෙච්චාම යකා දත්ත කට පුරාම දත් හයි කළා කියලා ගිහිල්ලා. භාවනා කරන උග දිනෙකිත් යකා දත් හිටිය වගේ තමයි වැඩි. භාගයට යනකොට දැන් මේක සමතේත් දන්නෙත් නැහැ මේක විපස්සනාවක් දන්නෙත් නැහැ ස්වාමීන් වහන්සේත් නැහැ තනියෙන් බහනකොට මොනවා වෙයිද දන්නේ නැහැ කියලා ඕන් සලුවකට දාලා නැගිටිනවා මට සමහරට රෑ එකට ඊමේල් එවන්න සංහස මේක නම් හරි පුදුමයි මේකට නම් මොනවා හරි කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක් උණයි කියලා. ඉතින් ඒකකොට යකා දත්තිටලා ගිහිල්ලා ඉවරයි. මේ සිද්ධිය පෙරහැරි වෙනකන් ඉන්න බෑ. ඇත්තට කියනවනම් ඊට ඉස්සර මේ කුද්ධිකා වීති කණිකා වීති පන්නලා තියෙන්නේ. විතර උබ්බේගේ එනකොට බයක් ඇති වෙනවා. ඇත්තට මේක මේ උපෝදලා සකස් කිරීමක් කරන්න ඉදිරි ඥානවලට නමුත් යෝගාවචරයට තියෙන ශරීර ආශාව වැඩිකම නිසා ජීවිත ආශාව වැඩිකම නිසා, ශ්‍රද්ධාව අඩුකම නිසා, වීර්යය මදිකම නිසා, සතිය ඔප්නංගල නැති නිසා එවැනි දෙයක් හරහා සමාධිය පාත්තන්න බෑ. ඇත්තටම සාධනීය කරුණුව ගැත්තේ මෙතන. මෙන්න මේ ඔක්කාන්තික පීටි, උබ්බේගා පීටි වැඩි වුණාට පස්සේ පරණා පීටි කියලා කිරියදී ඉතිරිලා දෝරේ වැක්කරෙන්න පටන් ගන්නවා. හොඳටම තේරෙනවා මේ තමන් මේ අද දැන් මේ විදින සැප අම්මගෙන් තනින් කිරි බොන කොටවත් තිබුණේ නැහැ. මොනම ලස්සන රූපයක් දැක්කත් මෙච්චර ලස්සන සපක් නැහැ. මොන ලෝකේ තියෙන හොඳම සංගීතය ඇහුවත් මෙහෙම රසයක් නැහැ. මොනම සුවඳ බැලුවත් නැහැ. මොනම රසමසවුල වැළඳුවත් නැහැ. මොනම සුඛෝපභෝගී වාහනයකට ගියත් මොනම ඇඳ ඇඳ කොට්ටමෙන්ට පාවිච්චි කරත් මෙහෙම එකක් නැහැ. මේකට මේ සැපයෙන් වෙන් වෙන්න ලෝභයි. මේ සැපේ දිනු කරන්න මොනම මාතුවක්වත් ඕනේ නැහැ. ඒක නිසා ඒකට කියනවා unalloyed inalienable කියන. කිසිම දෙයක් මේකට දාන්න ඕන කමක් නැහැ. ඒක ඒක විසීම පිරිච්ච ගතියක්. මේකෙන් මොකටද වෙන් වෙන්නේ? ඒක තියෙන ඔන්න ධර්මය යමක් දෙනවා නම් ඒක කවදාකවත් පලිප්පේ දාන්න ඕන කමක් නැහැ. මාත්තු ඕනේ කරන්නේ ඒක ඒක විසීම පිරලා තියෙනවා. ධර්මයෙන්තර මොනව හම්බ කෙරුවත් ආංශිකයි. අංග සම්පූර්ණ කවදාකවත් ඉතින් බුදුරජාණන්සේ කියන්නේ මේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අමුඩ ගහගෙන හම්බ කරනවා. ඕවර් ටයිම් දාගෙන හම්බ කරනවා. හම්බ කරන්න හම්බ කරන්න වෙන්නේ මේ කියන භාවනා කරගන්න තියෙන වෙලාව නැති වෙලා දහසකුත් එකක් කංකටුල වලට බැඳිලා අපිට මේවා ගැන ඇහෙනකොටත් ඌල්ලන්නයි වෙන්නේ. නමුත් ඒක නිසා අමුඩ ගහන හම්බ කරන්න ඕනේ නේ ඉතින් අපි රජපෞල් වල නෙවෙයි නිකියක් කරේ හම්බ කරන්න ඕනේ. අනේ දෙයියන්ගේ නාමයට මම කියන්නේ නිකම් බොරු සුඛෝභෝගීත්වයයි සෝබනේටයි හම්බ කරන්නේ නැතුව ප්‍රයෝජනෙදලා හම්බ කරනවා නම් මේ බඩට ඕනේ කරන්නේ Tamange ඔලු ගෙඩිය තරම් බත් ගුලියක් දවසකට ඕකට ඔච්චර ඕ ටයිම් කරන්න ඕනේ දප්පා. සතෙක් කන්නේ දවසට Tamange ඔලු ගෙඩිය තරම් බත් ගුලියක්. ඕක හම්බ කරන්න. ඊට පස්සේ හෙටත් කන්න ඕන කියලා තියෙන බයට හොරු ගණී කියලා තියෙන බයට අනී කඹරන කැඹිරිල්ල. ඒ කඹරනකොට මේකේ නිර්ාමිත සුඛයෙන් අපි පුදුමාකාර ඈත් වෙනවා. බුදුජානන්සේ පෙන්ලා කියනවා උඹලට මේ පුංචි කැපකිරීම අද මේ කාමේ සහ කාම සංඥා කැප කරන්න බැරි නිසා මේ සා විශාල මිනිස්සුෙකුට පමණක් කළ හැකි ප්‍රතිපදාය පමණක් ලැබිය හැකි කෙලස් කැපීමෙන් පමණක් ලැබිය හැකි මෙවැනි සුඛයක් හීනයක් බාටපත් වෙනවා මේක නෙවෙයි ආර්ය වාසය කියන්නේ මේක නෙවෙයි බ්‍රහ්ම වාසය කියන්නේ මේක නෙවෙයි තථාගත වාසය කියලා කියන්නේ මේ පුහුණු කරනවා ටික ටික ටික පුහුණු කරලා අරමුණත් එක්ක අරමුණේ රූපස්වරූපේ ඉක්මබලා නැත්නම් අරමුණ හොඳටම රූප වශයෙන් කියනවා නම් තැම්බිච්ච පිපිඤ්ඤ කැලලක් වගේ මේක හොඳටම තම්බලා යනවා හැඩේ තියෙනවා පිපිඤ්ඤ කැලේ හැඩේ තියෙනවනේ චුරුපයින් ඒ තරමටම අරමුණ පුංචි වෙනවා එතකොට ඉබේම හිත නාම ධර්ම වලට හැරෙනවා කවුරුවක්වත් එන්න ඕනේ නැහැ කායන පසනාව ඉඳලා වේදනාන පසනාවට ගියරක මාරු කරන්නේ කෝච්චි යනකොට ලයින් එක ෂන්ට් කරලා දෙන්නා වගේ කවුරක්වත් ඕනේ ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. කිරි වැදිච්ච ගෙඩිය දුබුක් වෙනවා වගේ. දුබුක් ගෙඩිය ඉදෙන්නා වගේ. දොයාගත්ත කිරි වලට මුහුණ දාපුවම කිරි හැදෙන්නා වගේ. කිරි වලින් බෙන්දරුහත් නගබෙන් කරගන්නා වගේ. ඒ ක්‍රියාවලිය ස්වභාවික ක්‍රියාවලිය කවුරුත් කරන්න බෑ. කරන්න ගියොත් වෙන්නේ මොකද්ද? ඇහැට කුණක් වැටෙනා වගේ මේක අවුල් පාසකට යනවා. ඒ නිසා මේ ආනාපානෙම තියෙද්දි මේ කුද්ධිකාපේටි කනිකාපේටි ඔබ්බි ඔක්කත්තික පීතියෙද්දී Taman එව්ව මැනලා එව්ව ගැන කලබල වෙලා ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් ආනපනෙත් නැති වෙනවා මේකටත් බයක් ඇති වෙනවා මේකේ වර්ධනේ බාල වෙනවා ඒ ඔක්කොම සිද්ධ වෙද්දී Taman පුළුවන් තරම් අර මූල කර්මස්ථානේ නැත්තම් මම මෙතන ඉන්නවා මම දැන් මෙතන ඉන්නවා කියන අදහස මේක නිසින්ින්ද වැඩෙන්න ගියොත් ඒක අර කියන උබ්බේගා වීති භරණා පීති කියන තැනට ගියාට පස්සේ වෙන හාත්පස තෙමිලා නිකන් හරියට රීකන්ඩිෂන් කරලා ගත්තා අලුත් කරලා ගත්තා වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා පරියන්කෙන් නැගිටලත් පැය දෙක තුන හිටිනවා මේ. හැමදාම ඉන්නේ නැහැ ආපු වෙලාවට හිටිනවා. අනේ එදාට තේරෙනවා මෙන්න මෙවැනි ප්‍රීතිය සම්බන්ධ නැත්නම් වින්දනයේ සුඛපැත්ත සහිතව ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා කියන්නේ ඒක කියන්නේ සුඛ පටිසංවේදී අසසිස්සාමිති සික්ඛති සුඛ පටිසංවේදී පස්සසී ශාමිති සික්කති. ඒ කියන්නේ හැම ආස්වාසයක්ම ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. කරනකොට ඉතන මුළු ලෝකෙම ශක්ති සියල්ලම මම ඇඟට එනවා. ඊට පස්සේ සම්පූර්ණ බැටරියක් charge කරනවා වගේ තමයි තේරෙන බණන ඇඟ හාත්පස මේක සුව ශක්තියක්, විශ්ව ශක්තියක් බැටරි charge වෙන්න වගේ එන්න පටන් අර ගන්නවා. ඒ වගේම ප්‍රස්වාසයේ යනකොට මුල සිට අග මැද අග ඔක්කොම හොඳට පැහැදිලිව පේන්න පටන් අර ගන්නවා. නූලක් දෙපැත්තේ ඇඟිල්ල තියලා නූල දිගේ ඇදගෙන යනවා. එතකොට ඒ මේ මට්ටමට පස්සේ ඥානපාණි ගැනයි සරුවත්යන් සඳහන් කරලා තියෙන්නේ ආනාපාන සති සමාධි භික්ඛවේ භාවිතා බහුලී කතා සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papakee akusala dhamme antaradaapeti upasameeti අනේ මේ මට්ටමට ගියාට පස්සේ හැම ආස්වාචයක් ප්‍රසආචයක්ම සන්තෝෂේව පනීතෝච. බාහිර ලෝකේ හින ගැහුවත් බල්ලු විරුවත් කඳුපාත් උනත් මේ යෝගාවචරයට ගාලල්ල. ඇහෙන්නෙත් නෑ මොකද හිත සම්පූර්ණයෙන්ම යුද පිටියේ මේසේ බලා බංකරයක් ඇතුළට ගියා. කොච්චර මෝටාර ගැහුවත් කොච්චර බුලට්ස් එයි මේ ගියත් මට බය වෙන්න දෙයක් නෑ. එහෙම නැත්නම් බුලට් ප්‍රූෆ් කාර්යයක් ඇතුළට ගියා වගේ සම්පූර්ණ ආරක්ෂාවක් සැලසෙනවා මේක සති ආරක්ෂාව කියලා කියනවා මේකට. එහෙම වුණාට පස්සේ යෝගාවචරයට ගන්න ගන්න උස්මක් පාසා ඒක තියෙන සාන්ත භාතිය සහ ප්‍රණීත ගතිය වැටෙනවා. මේ සන්තෝෂේව පනීතෝච කියන වචන දෙක පාවිච්චි කරන්නේ ਸਰවචන්නාංශී ආනපනට විතරයි. අනිකුත් ඕනෙම අරමුණක විලෝපණය ඉන්න පුළුවන්. ඒක නිසා මේ මහසි භාවනා ක්‍රමයේ ලංකාවට ආපු වෙලාවේදී අපේ හිටපු කෙලිකාරයෝ හරියට චෝදනා කරා. මේ මහසි භාවනා ක්‍රම නිසා මේ මේ විලෝපන එනවා. ඒ කට්ටිය හිතුවේ ඒ අර භාවනා කරන වෙන කම්පන චංචල ඇඟ නටන ගතිය අනම්මනම් ඔක්කොම මේ මහාශී ක්‍රම නිසා වෙච්ච දේවල්. ඒවා වෙන්න බෑ. භාවනා කරනකොට සාන්ත සුප්‍රණීත වෙන්න ඕනේ නිසා මෙහෙම වෙන්න බෑ කියලා අම්මෝලියලා තියෙන ලියුම්. මහසි සාඩෝ කෙරි ඔක්කොම ලියුම් ටික මුද්‍රණය කරා. දැන් කියවන්න පටිසම්භිදා මාර්ගයේදී ඒකෙදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා මේ ඉන්ජන පන්දන ස්පන්දන කම්පන එන හැටි. ආශ්වාස ප්‍රශ්වාසයේ හරියට කම්බිය ඇවිදිනා වගේ යද්දී සද්දයක් ඇහුනොත් ඒක පාට මුළු ඇඟ හොල්ලලා යනවා. අරමුණෙන් හිත පිට පැනපුවම නිකන් Taman ඇවිදින කඹේට කවුරු හරි පොල්ලකින් ගැහුවා වගේ සහලවන්න පටන් ගන්නවා. ඒ නිසා ඉන්ජන ස්පන්දන කම්පන චංචල රාශියක් ගිහිල්ලා ඒවා ඉවරනට පස්සේ කෝඩයක් ඉවරනවා වගේ සාන්ත භාවයක් එනවා. කවදාකවත් ඒ අභියෝගේ නැතුව අභියෝගතා පරීක්ෂණයෙන් තොරව අර කියන සාන්ත සුඛය ලැබෙන්නේ නැහැ. හෙට යනවා නම් හෙටත් ආයසරයක් ඒ අභියෝගතා පරීක්ෂණය හරහා ගියාට පස්සේ තමයි ඒක ලැබෙන්නේ. එimhe ගියාට පස්සේ මේ ආනාපානේ තියෙන සාන්ත ප්‍රණීත භාවය දැකපුවාම අසීචන කෝච කියලා කියනවා කිසිම අලුතින් උපයන්න දෙයක් නැහැ ආනාපාන භාවනා කරන කෙනාට උප්පත්තියම නොමිලේ ලැබෙන්නේ. අසින මණ්ඩල හදන්න දෙයක්වත් සෝහනට යන්න දෙයක්වත් කල්පනා කරන දෙයක්වත් බුදුගුණ අදහන්නවක්වත් මෛත්‍රී කරන මොකක්වත් ඕනේ මොනම කටපාඩමක්වත් ඕනේ හුස්ම දිහා බලන්නයි තියෙන්නේ එතන අසේචන කෝච දීමිලි කණ්ඩ මැටි හදන්න මේකේ දෙයක් නෑ සුකෝච විහාරෝච මේක තමයි බ්‍රහ්ම විහරණේ මේක සුඛ විහරණයක් මොකද කිසිම ආමිෂයකට සම්බන්ධයක් නැහැ ඇහැ කන දිව නාසය කය සම්පූර්ණයෙන්ම විස්රාම මේකට කියනවා මම ඔය මෙල්බන් වලදී බණ කියනකොට මම වචනයක් පාවිච්චි කරා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ තත්වයක් කියලා. මේ මේ මේ ලබන සැපය කිසිම ඉන්ද්‍රියකට සම්බන්ධ නැහැ. එහෙන් දැකලා රූප බලලා එන සැපයක් නෙවෙයි. කනෙන් ශබ්ද අහලා එන සැපයක් නෙවෙයි. නාසයෙන් ගඳ බලලා එන සැපයක් නෙවෙයි. දිවෙන් රස බලලා එන සැපයක් නෙවෙයි. කයෙන් පහස ලබලා එන සැපයක් නෙවෙයි. සම්පූර්ණ ස්වයක්ත සැපයක්. ඒක නිසා මේක බුදුහාමුදුරුවයි භාවනා යෝග බුදුහාමුදුරුවයි භාවනා කරන යෝගාවචරගේ මේ සැපේ කිසි වෙනසක් නැහැ. මේ සැපේ ස්ත්‍රී පුරුෂ වෙනසක් නැහැ. මේ සැපේ ආර්ය අනාර්ය වෙනසක් නැහැ. මේ සැපේ පැවිදි උපවිදි වෙනසක් නැහැ. බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. හුඟ දෙනෙක් හිතන අපි බෞද්ධ විතරයි භාවනා කරන්න කියලා. සූෆි භාවනා පොඩ්ඩක් කියවලා බලන්න මුස්ලිම් මිනිස්සු කරන්නේ. ඒ මිනිස්සෙක් විස්තර කරලා දීලා තියෙනවා ඒ සූෆික් ඒගොල්ලන් කියන්නේ භූමිවරු කියලා. අනික් අයට භාවනා කරනකොට මේ කියන පස්වනක් ප්‍රීතිය එහෙම විස්තර කරලා තියෙනවා. එයත් කියලා තියෙනවා අල්ලාහ් තුමා ගැන අපිට බුදුහාමරණ ගුණපද 9ක් තියෙනවා වගේ 99ක් තියෙනවා කියන්නේ. අල්ලාහගේ ගුණපද 99ක් තියෙනවා. මෙහෙම වාඩි වෙන්න කියලා තියෙනවා වම් අතුර දකුණු අත තියාගෙන එක ගුණයක් මෙනෙහි කරන්න කියනවා. අල්ලාහ්ගේ එක ගුණයක් මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කරන මේ ලකුණු සේරම පහළ වෙයි කියන්නේ. මේ මේ තම්බිලා අපි හිතන්නේ මේ මිනිස්සු මේ හරක් කපන જાතිය පව්කාරයෝ කියලා. නෑ ඒකෙත් ඉන්න වැඩ දන්න මිනිස්සු. ඒකේ තියෙනවා මේක. ඒ නිසා මේක බෞද්ධ වැඩක් නෙවෙයි. මේ බුදුහාමර මේ තාක්ක මේ කතා කරන්නේ බෞද්ධයා කියලා සුවිශේෂී ලකුණක් නෙවෙයි. බෞද්ධෙක් වෙන්න සුදුසුකම් ටික. අන්නේ ප්‍රීති සුඛේ අත්දැක්කට පස්සේ ඒක හරහා යමක් මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් රූප කර්මස්ථානේ වේදනා විඳින හැටි. රූප කර්මස්ථානේ ඉඳලා වේදනානුපස්සනට හැන දැන් රූප කර්මස්ථානේ අත්දකින්නේ වින්දනයක් විදියට. සුඛ වින්දනයක් සහ ප්‍රීති වින්දනයක් විදියට ඒකෙදි කලකොලොප්පන් වෙනවා. සමහරු එකට බැඳිලා ආශා වෙලා ටැග් ගන්නවා. <clears throat> සමහරු එකට ඇඟ සකස් වෙනකොට සලුවක සාදාල නැගිටලා දුවනවා. මොකක් හරි වෙන්න හදනවා කරප්පන් එන්න හදනවා එහෙම නැත්නම් අංශභාග එන්න හදනවා එහෙම නැත්නම් මේ මොකක් හරි අපස්මාර රෝගයක් වෙන්නද කියලා බේත් ගන්න හදනවා. මේ දෙකම නැතුව ගියේ කරාට තේරෙන්න පටන් ගන්නවා මේ ප්‍රීති සුඛ කියන කාපට් එකේ යට උස්සලා බලපුවාම චිත්තපටි සංවේදී කියලා චිත්ත සංඛාර පරිසංවේදී කියලා මේ උඩ තට්ටුවේ මේ සෙල්ලම් විවිධාකාරයෙන් ගියාට යට තට්ටුවේ වෙනමම වැඩ වගයක් යනවා අසංස්කාර කාය සංකාර අසම්පජාන කාය සංකාර වගේක් තියෙනවා අසම්පජාන චිත්ත සංකාර වගේක් තියෙනවා අසම්පජාන මනෝ සංකාර වගේක් තියෙනවා වැඩ කොටසක් තියෙනවා අපි මොනවත්ම දන්නේ නැතුව tire යට යනවා. බොහොම ශීඝ්‍රයෙන් යනවා පොළොව යටින් ගලන ගඟක් වගේ. මේකට විවෘත වෙන්නේ ඔය ඉන්ද්‍රිය ප්‍රතිපද භාවයේ අයින් වුණාට පස්සේ. ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් නෙවෙයි අඩියට කිඳා බහිනකොට හිත විඥානයේ අනින්ද්‍රිය ප්‍රතිපද තත්ත්වයට ගියාට පස්සේ පේනවා උඹ මේ මමයා කියලා හිතාන මම මේක කන්ට්‍රෝල් කරනවා මම ආණ්ඩු මට්ටු කරනවා මේක මම වශයේ පාත්නවා මේක මම ගෙහිමියා මට විධායක බලයක් තියෙනවා මම කිව්වට ඔබ කිසිම විධායක බලයක් නැහැ උඹට කිසිම ගෙහිමි තත්වයක් නැහැ මෙන්න යටින් යන විශාල ප්‍රවාහයක් හිතා ගන්න බැරි අධික ශක්තිය ක්‍රියාත්මක වෙනවා ඒ යෝගාවචරය හිතන නිකන් භූත බල බේයක් වගේ මේක කොච්චරද කියනවනම් නිින්ද ජීවත් නැතර වෙන්නේ මරණයේදීවත් නතර වෙන්නේ නැහැ. ඊ වෙගේ උයි යනවා. ඒක වැඩ කරන්නේ න්‍යාම ධර්ම හැටියට. කම්ම න්‍යාම, බීජ න්‍යාම, චිත්ත න්‍යාම, උතු න්‍යාමේ අපි ඒක බැලුවත් නැතත් වැඩ කරනවා. නමුත් උඟව දෙනෙක් ඒකවත් තියෙන බවත් දැනගෙන නෙමෙයි මැරලා යන්නේ. ඒගොල්ලෝ මේ මතු පිට දේවල් වලටම රණ්ඩු සරුවල් කරගෙන, ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරගෙන ජීවිතේ මදි ඒගොල්ලන්ට මේ මතු පිට මේ අවුලට. යම කවදාරි අඩියට ගියාට පස්සේ ඒ චිත්ත සංස්කාර ප්‍රධාන වශයෙන් වේදනා සංඥා දෙක වැඩ කරන්නේ ඒ වේදනා සහ සංඥා වැඩ කරන්නේ මම යලව්වා ජාතිය බෝ කිරීම සඳහා පමණයි නිවන සඳහා නොවේ. ඒක කිසියම් අපේ ඡන්දයක් අහලා නෙවෙයි වැඩ කරවන්නේ අපිව ක්‍රියාත්මක කරවන්නේ කාමයන්තරයක් විතරයි. හරහ ජාතිය බෝ කරන්න විතරයි. අපි ඒ උඩ තමයි මේ සදාචාරයක් හදාන ශිෂ්ටාචාරයක් හදාගෙන මේ කාම විශාල ජවයට විරුද්ධව අපි මේ ශිෂ්ටාචාරකම් කරන්න ගියාට අර වේගයට අත තියන්නවත් බෑ. තේරෙන්න පටන් අර ගන්නවා කාගේදෝ න්‍යාය පත්‍රයකට යට වැඩක් යනවා. ඒක දකින්නකොට ඇත්තටම බය හිතෙනවා. කෙසේනම් මේක පාලනය කරන්නද? කෙසේනම් මේක මගේ කියා ගන්නද? කෙසේනම් මේකේ මම අධිකාරී ශක්තියක් තියනවාද මම මේ gedara ගෙහිමියාද මේ යටපත් තට්ටුවේ වැඩ ටික දකිනකොට ඒ කෙනාට සංඥා විශේෂයෙන් මතුවෙනකොට කවදාකවත් පිනිච්ච නැති රූප සටහන්සා ආකාර හිතට එන්න පටන් ගන්නවා මොකද ඇහැ සම්පූර්ණයෙන්ම දැන් නිදහස් වෙලා ඉවරයි රූප පේන්නේ ඒ නිසා හිත අර ගබඩා වෙලා තිබුණ රූප අස්පනා පිට පෙන්වන්න වගේ පෙන්වන්න පටන් ගන්නවා ඉතින් යාට නැතිවෙච්ච අත්තම්ම පේනවා, රුවන්වැලි සෑය පේනවා, මිනියට කටු පේනවා, බුදුහාමුදුරෝ පේනවා. ජීවඳින්න පටන් ගන්නවා, අඬන්න පටන් අරගන්න নানা ආකාර ශ්‍රීලංකාර නිින්ද ගිය බබාලා අඬනෝ දැකලා තියෙනවද මන් දන්නේ. අම්මලා නම් දකින්නව. ඉඳගත්තට පස්සේ බබාලා hina වෙන්නේ. ඒ කියන ගියාත්මේ අම්මා ඇවිල්ලා කතා කරනවායි කියලා. අඬනකොට කියනවා ඒ මේ යක්ෂයෝ ඇවිල්ලා කතා කරනවායි කියලා. දුවේ එපා ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දෙන්නේ කියලා නන්දමාලි හින්දුවක් කියන්නේ. බුදුහාමරත් කියනවා අනේ ඔය බයිලා අහන්න එපා. ඒ වෙලාවේදී මේ හිතේ තියෙන ඔක්කාර එළියට එනවා. මේ සංඥා වැඩ කරන හැටි උඹ හිත හොල්ලා ගන්න එපා. ඒක නානා ප්‍රකාර සද්ද ඇහෙනවා. සමහර කෙනා කර්ණී මිත්‍ය සූත්‍රය හොඳට ඇහෙනවා. සමහරට රතන සූත්‍රය මේ තම්බිලාට ඇහෙන්නේ නැහැ. ඒක තම්බිලාට ඇන්නේ බයිබලේ. බෞද්ධයාට රතන සූත්‍රය කර්ණී මිත්‍ය සූත්‍රය හොඳට ඇහෙනවා. මුස්ලිම් මිනිසෙකුට කිව්වොත් එහෙම ඒ ප්‍රේයර් එකක් ඇහෙන්න පටන් ගන්නවා. අපි තියෙන ඒවා තමයි වක් කරන්නේ. ඊට පස්සේ ගන්ධ සුවඳ මම දැක්ලා තියෙන බොහොම අඩුයි. ගෝ කලාතුරකින් තමයි සමහරුണ്ട് දැනෙනවා. පිළිගඳ, පෙරේත ගඳ, අලබැඳින ගඳ, සමම්පිච්ච ගඳ කොහෙදෝ නැතුව එන්න පටන් ගන්නවා. සමහරුണ്ട് දිවට රස එනවා, උගුර කහන්න පටන් අර ගන්නවා, නහයෙන් හොටු වැටෙන්න පටන් අර ගන්නවා, කන ඇතුලේ කං කරන චිචිචි ගන්නවා තේරෙනවා. දීර ගති. එහෙම නැත්නම් කයේ নানা ප්‍රකාර විදිහට මහමෝත මැද පුංචි උරුවක ඉන්නා වගේ දඩ දඩ දඩ දඩ දඩ කාලා එක එක හෙල්ලිලි එන්න පටන් ගන්නවා. ඉතින් මේ මේ ඒ සංඥාවල assume මට්ටමේ කොහොමදක් තියෙන එක දිහා බලන්න පටන් ගත්තට පස්සේ මේ කෙනාට බොහෝ විට හිතෙන් දිද තියෙනවායි කියනවා මට අභිඥා පහළ වෙලයි. අමෝතු මෙතෙක් හිටපු නැති ගුරුත්වාකර්ෂණයෙන් ගැලවුණාට පස්සේ අජටවකාශ ගාමියෙක් ගුරුත්වේ නැති තැනට ගියා වගේ අමෝතු සෙල්ලම් ටිකක් එන්න පටන් ගන්නවා. ඒ හැම එකකින්ම කරන්නේ අර තමන්ගේ තිබුණ ආනාපාන සති සමාධියේ හලහප්පලා එක්කෝ අදි අදි තක්ෂීරුට යන තාව තක්ෂීරුට ගිහිල්ලා ඉතින් මෙතනදී කමටහන සුද්ධ වුණේ නැත්තම් අද හරියට ඉන්නවා භාවනාකාරයෝ මට කෙලින්ම දිවි ලෝකේ දෙයින්නාංශ කෙනෙක් ඇවිල්ලා මෙහෙම කමටහන් දෙනවා කියලා. නැත්නම් බ්‍රහ්ම ලෝකේ කෙනෙක් ඇවිල්ලා මට කතා කරනවා. එතන මගේ මැරිච්ච තාත්තා ඇවිල්ලා මට කතා කරනවා. එහෙම තමයි ගුරු ආමතුරු ඇවිල්ලා මට කෙලින්ම කමටහන දෙනවා. එහෙම නැත්නම් සමහර කෙනෙකුට කෙලින්ම බුදු ආමතුරුත් පේනවායි කියලා. හොඳ පිස්සු ඒවා මේ සාමාන්‍ය පිස්සු අපිට තියෙන එක නෙවෙයි පිස්සු හොඳ එක. ඒක නෙවෙයි මෝඩකම පිටිපස්සෙන් යන තකතිරු ටික. හුඟක් යන්නේ උගත්තු. මේ සෙල්ලමට අහු වෙන උගාවක් අහු වෙන අපේ උපාසකම්මල දන්න ඕවා පොයි කියලා. ඌ එකක් වෙන්නේ නැහැ. නමුත් උගත්තු අම්මෝ පිටිපස්සෙන් යන ගමන් සොරි කියලා හිතෙනවා. මේ හාදේව කවදා හරි මේ චිත්ත සංස්කාර පිළිබඳව අහලා තියෙනවනම් චිත්ත සංස්කාර වල හොල්මන් කරන හැටි ඒව හොල්මන් කරන්න බෑ මේ කාමේසා කාම සංඥා තියෙනකොට. ඌව නතර වුණාට පස්සේ සරුංගලේ උඩුණකට අහුණාට පස්සේ ඕන්න තෙරෙන්න පටන් අර ගන්නවා මේ හිත සංඥා ස්වරූපෙන් ගොජ දාන හැටි. කලාතුරකින් කෙනෙක් තමයි මේක තේරුම් ගන්න මේක මනෝමයයි මනෝපොබ්බංගමා මනෝසෙට්ටා මනෝමයා කියලා. හුඟව දෙනෙක් හිතන්නේ මේ ඇත්ත පේන්නේ කියලා. ඒක concept එකක්ද reality එකක්ද කියලා මොන තාලෙන්වත් පරීක්ෂා කරන්න බෑ. ආනාපානයත් එක්ක දිගටම සම්බන්ධය පැවැත්වුවේ නැත්නම් සතිය අඛණ්ඩව තිබුණ නැත්නම් මේ දෙන ලනු කනවා කියන එක මොනම කෙනෙක්වත් කරන්නේ නිසා යෝගාවචරයා මෙතෙන්ට යනකොට ගුරුවරෙක් එක්ක ඉන්නවනම් එහෙනම් තමන්ට වෙන දේ කාටට කියන්න පුළුවන් විශ්වසනීය කෙනෙක් ඉන්නවනම් කල්යාණ මිත්‍රෙක් ඉන්නවනම් සෑහෙන දුරට අනිත් එක්කනට පොඩ්ඩක් ඇවිල්ලා අතගාලා බලයි අංගයට ඇවිල්ලා තියෙනවද කියලා. ඔළුව අතගාලා බලයි අංගයට තියෙනවද මතක් කරලා ගියායි පස්සේ ඔය අංගෙන්ඩයි හදන්නේ කරුණාකර පොළොවට බෑපන්. එහෙම නැත්නම් පුම්බන්න ගත්තොත් ඔව් ඔව් ඔව් ඕක නිකන් අභිඥාවක් තමයි කියලා දෙගොල්ලම හයිඩ්‍රජන් බැලුම් එක ගියා වගේ යනවා මේ දවස්වල දැහැින කට්ටිය පහ වෙනවා. මේ හදාගත්ත ලෝකේ. නමුත් මේවා බුදුරජාණන් වහන්සේ අපිව අසරණ කරලා නැහැ හොඳට කියවන්න විදර්ශනා උපක්ලේශ වශයෙන් එක එකක් වශයෙන් මෙවයිදී යෝගාවචරය නිවන සඳහා නෙවෙයි නම් භවනා කරන්නේ මේ වගේ নানা ප්‍රකාර අතුරු හුලං වලට අහු වෙලා ගසාගෙන යනවා. ඒකේ නාටුවාචාරින් වන්දලා සඳහන් කරන මේකට අහු වෙන්නේ ඊටාම දක්ෂම යෝගාවචරය කියලා. ඔය ඡේමසේ ගායට මෙතෙන් දෙන්න බෑ. මෙතෙන් දෙන්න කාම සංඥා, කාම ගුණ අයින් කරලා තියෙනවා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවන තැනකට යන්න ඕනේ. නමුත් තාම අසරණයි. තාම වංචනික ධර්ම වැඩ කරනවා. ඒ නිසා මේ යෝගාවචරය අවංකව Tamande වෙන දෙයක් කියන්න දන්නවනම් මේක පූර්ණ නිගමවලින් තොරව දෙක මම මේ යන්නේ නිවන් දකින්න ගමනකට මිසක් මේ ලෝකේ රවට්ටන්නවක්වත් උඩින් යන්නවත් නෙවෙයි කියලා දන්නවනම් මේක ඉච්චර අමාරු ගැටයක් නිසා මේ කාය චිත්ත සංකාර දැක්කට පස්සේ එකයි කරන්න තියෙන මේ චිත්ත සංකාර සංසිද්ධ වෙනවා මිසක් ඔදිගේ කතන්තර ගොතන්න යන්න එපා. ඔදිගේ කේන්දර බලන්න යන්න එපා. ඔය පිළිබඳ මේ හීන විස්තර අහන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ මේ චිත්ත සංස්කාර වලට පෝර දාන්නේ. ඕනම කෙනෙකුට එතෙන් ගියාට පස්සේ ධ්‍යාන කතා කතා කරන්න පුළුවන්, අභිඥා කතා කතා කරන්න පුළුවන්, විවසන ඥාන කතා කතා කරන්න පුළුවන්. නිසා මහසීසාරද ස්වාමීන් වහන්සේගේ මේ පිළිබඳ විස්තර මේ පරිච්ඡේදය බොහෝම ඝනකමට ලියලා තියෙනවා. ඒ තරම පටලැවෙනවා මෙතන. හැබැයි ඒක මේ භාවනා කරන පිරිසක් වැඩි වීමේ ලක්ෂණ. නමුත් එතනදී ඊව කියලා හරියන්නේ නැහැ නේ. Taman අමාරු වැටුනොත් මේ තැහෙන ගානකට ජාතික වීලු සපයන්නෙක් වෙනවා. ජාතියට වීලු සපයන්නෙක් වෙනවා ටික කාලයක් ගිහිල්ලා. ඒ විතරක් නෙවෙයි කාලේ නාස්ති වෙනවා. අන්තිම ප්‍රතිස්ථාපයක් ඇති වෙනවා. සැක හිතන්න එපා සීදීනසකට. ඒ මට්ටමට ගිහිල්ලා පටලවා ගත්ත කෙනෙක්ගේ පටලවිල්ල අරපු ගමන් බොහොම ඉක්මනට එක්ක පටලවිල්ල අරපු එක නම මරණ නැත්තම් Taman සීදීනසකට. බොහොම සරලයි ඒ තරමටම එන මාන්නේ. ඒ තරමටම එන ඒ ඒ ඔලමුලකම පොඩි නෑ. ඒ නිසා අපි එවැනි කෙනෙක් වං කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඕක කාටත් වෙනවා. ඔතෙන් යනකොට මේ වගේ සංඥාවල පොඩි පටලවිල්ලක් එනවා. ඒක නිසා කරුණාකරලා අවංකව වෙච්ච දේ කාටද කියන්නේ මේ গুপ্ত දේවල් පිටිපස්සේ යන්න එපා. මේ ආනාපානය කියන්නේ අස්පනා පිට පරීක්ෂා කර බැලිය එකක්. සැකනම් එන්න ආනාපානට. ඇවිල්ලා සැක අරගෙන යන්න. නමුත් මේක මම හිතන්නේ මේ වගේ විස්තර කරයි කියලා ඔක්කොටම අවශ්‍ය උත්තර ලැබෙයි කියලා. නමුත් පුංචි අනුසුරුවන්ගේ ගෙවීමක් කරද හැකි මෙතන මේ කරන මේ කඩින් පරීක්ෂණය. නැත්නම් චිත්ත සංස්කාර පෙන්නලා මේ චිත්ත සංස්කාර දිගේ තොරන් ගහන්න යන්න එපා. කතන්තර කොතන්ද යන්න එපා. චිත්ත පීඩා ගන්න එපා. මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාසී පසන්නේන භාසිතීවා කරෝතිවා. තතෝනං සුඛමං වේති ඡායාවාන පායන. මේ චින්ති සම්මාදිට්ඨිය පීඩාව ගත්තොත් ඒ මනුෂයා මේ ගැන කතා නොකර ඉඳී. මිච්ඡාදිට්ඨිය තියෙනවා නම් යන යන තැන කිය කියා අයියෝ ඔයගොල්ලෝ මෙච්චර භාවනා කරන අපි නම් එහෙම නැහැ අපි මෙහෙමයි මෙහෙමයි කිය කිය ඉතින් කියාපාන්න පටන් ගන්නවා ඉතින් අපි ලොකු සාන්ති ඉන්න කාලේ ඒ කියන්නේ ඔය කියන්නේ 80 70 දශකේ වගේ මේ තරම් භාවනා තිබුණේ නැහැ. ඉතින් හාමුදුර කෙනෙක් ගිහිල්ලා තිනවා ඒ හාමුදුර මුදලුත් පාවිච්චි කරන සාමාන්‍ය දේශපාලන කරන හාමුදුර කෙනෙක් කාරණාකාරය. මෙයා කාරණාකාරය. හැබැයි ලොකු සාන්ත හරි ආදරේ. වරින් අල්ල වැඳගෙන අනේ අවසර. මේ අනේ අනතන මේ පඳුරක් පඳුරක් ගානේ රහතන් වහන්සේලා ඉන්නවනේ දැන්. ධ්‍යාන ලැබුව කට්ටිය ඉන්නවනේ. ඉතින් මං නම් භාවනා කරන්නේ නැහැ. මම ওই බුලත්ලක් කාගෙන ඇවිදලා මං කොහොමද මේ කට්ටිය කියලා පිළිපදින්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ලොකු ස්වාමීන් වහන්සේ අනේ මට නම් ඉච්චර කියන්න බෑ කවුරු හරි රහත් උනායි කියලා කිව්වනම් එයා රහත් නැහැ කියලා හිතාගන්න ඒගොල්ලෝ හරියට සරලයි කිව්වා. කවුරු හරි කියවන මට ධානයක් තියෙනවා කියලා යා ළඟ ධාන නැහැ. එච්චරයි. ඒ ධර්මෙටම පසංගන්න ඕන දේ එලිකිරීම සර්වචන්ච බොහොම ලස්සනට පෙන්ලා දීලා තියෙනවා. ලැජ්ජිත ස්ථාන වහගෙන තියාගන්න. ඔගේ එලි කෙරුවට පස්සේ මිනිස්සු ගල් ගන්නවා. මේ එලි කෙරුවට පස්සේ ඔක සමාජයට විලෝපනයක් වෙන නිසා ඔය ලැජ්ජිත ස්ථාන ඔය වසහාගෙන ජීවත් වෙන්නයි තේරවාදී තියෙන්නේ කියලා මේ චිත්ත සංස්කාර හඳුනා ගැනීම තා චිත්ත සංස්කාර සංසිඳ වීම නෙවෙයි අද විකටලා තියෙන අවිශ්ල්ල. එනිසා අපි සමගි වෙමු එකතුව සතුරට පහර දෙමු එක දුව කෙලෙස් වලට පහර දෙමු මායයට පහර දෙමු අපි කවදාකවත් එපා එක්කෙනෙකුට වැඩිය උඩින් යන්න ආදා එහෙම නැත්නම් අත්ුක්කන්දන පරවම්බන කරා මම උසස් උඹ පහත් මං විතරයි දන්නේ උඹ දන්නේ එතනම පේනවා මොකද්ද පටලවිල බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ අද්දකිය හැකි ආස්වාද ප්‍රසආසයට සාපේක්ෂව යනකොට මේ පාරදීම වගේ හොල්මන් ටිකක් හම්බ වෙනවා හැබැයි ඒවා මනෝමයයි මනෝපුබ්බංගමයි මනෝසෙට්ටමයි ඒක දැනගන්න අත්දැකියකේ අරමුණත් එක්ක ගතගතා යන්නේ. ගාකල් ශිල්පීය ඥානෙ ප්‍රයෝග ඥාණයෙන් වැඩ කරන්න ඕනේ මේවා සංසිඳවන්න. ඒ සංසිඳ වීමයි ආශ්‍රද ප්‍රසවාස කියන රූප ධර්මයේ සංසිඳ වීමයි සරල සමාන්තරයි. ඒනොට යෝගාවචර ආනාපානේ සංසිඳ වීම උගාකල් පුරු කරපු කෙනෙක් නිසා ඒකට සාපේක්ෂව කියන්න බලන්න මේ නාම ධර්ම සංසිඳ වීමක් තියෙන්නේ. මේකට කියන්නේ චිත්ත සංඛාර පස්සම්බණේ කියලා. මේ හරිය මේ හතර පීටි පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංකාර පරිසංවේදී පස්සම්බයං චිත්ත සංකාරං කියලා කියන්නේ වේදනානුපස්සනා කොටස. මේ ලෝකේ විදීම් ශේෂ්ත්‍රයයි මේ අපි අත්දකින්නේ මේ ලෝකෙම ස්වභාවේ මනුස්ස මනසේ ස්වභාවය මිස මගේ මනසේ ස්වභාවය නෙමෙයි. මේක මගේ මනස කියලා ස්වභාවය ගත්ත ගමන් ආඩම්බරයක් එනවා. එහෙම නැත්නම් පශ්චාත්තාවයක් එනවා. මේ මනුස්ස මනසයි තේරුම් ගන්න කියලා ගන්න පටන් අරගත්තොත් මේ සද්ධර්මය කියන එක කාලයට අහුවෙන්නේ නැහැ. භාවනා කරන ඕන කෙනෙකුට අත්විඳින්න පුළුවන්. මුගක් වෙලාවට මේව බණක් කියනකොට හරියට අහගෙන හිටියොත් වෙන්නේ මේ කලින් අත්දැකලා පටලවා ගත්ත දේවල්, ශක කරපු දේවල් නිසිමකට දාගෙන පාර පෙත විජු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. එම් වෙච්චාම අනිද්දාසේ පරියන්කයට බොහොම විශ්වසනීය තත්ත්වකින් යන්න සමහර විටක සමහර යෝගාවචරයන්ට ඒක පෙළ ගැස්මක් වෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් එවැනි පෙළ ගැස්මක් සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිර දිනාට සනසීමු දා වේවා කියලා